නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ගාපති ධම්මා ඉත්තා සන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් කදමේ චත්තාරෝ භෝගාමේ උප්පඤ්ඤන්ත සහ ධම්මේ නාති අයං පදනෝ ධම්ම ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්දා සහගම්මේන යසෝමි අම්බුද්දච්ච සාඥාති සහ උපඤ්ඤායේ හීති අයං ဒ ුතියෝ ධම්මෝ ඉද්ධෝ පන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්දා සාධම්මේන යසං ලද්දා සාඥාති සහ උපඤ්ඤායේ හීති චිරං ජීවාමි දීඝමද්දායුං පාලේමි තී අයං තතියෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝමේ ලබ්ධා සා ධම්මේන යතං ලබ්ධා සාඥාති සහ උපජ්ජායේහි තිරං ජීවිත්වා දීගමද්දායුම් පාලෙත්වා කායස්ස වේදා පරම්මරණ සුගතින් සංගම් ලෝකං උපපඤ්ඤාමිති අයං චතුත්ථෝ ධම්මෝ යත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් ඉමේ කෝගා ප්‍රති ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්රාජෝත්තමයන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුවරයා අමතා දේශනා කළේ පත්ත කම්ම සූත්‍රයේ මාතෘකාවක් මේ ඉදිරිපත් කරන්න යෙදුණේ. ගෘහස්ත බෞද්ධයන් විසින් දසමනා කරුණු රැසක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. පබ්බකම්ම සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පබ්බකම් වර්ගයේ මුල් පළවෙනි සූත්‍රයයි. අනාථ පින්නික සිටුවරයා සෑම දවසේ බණ අන්තේනවා. උදේටත් එනවා හවසටත් එනවා බුද්ධ වන්දනාවට. ජේතවනාරාම වාසී ලබරු භික්ෂූන් වහන්සේලා හිතන්නේ තමන්ගේ පියාණන් වහන්සේ කියලා. ඒ තරමක කාර්මිකයි. උදේ වරු වෙනකොට ආහාර පාන ද්‍රව්‍ය අතින් අරගෙන එන කුඩා සාමණේරවරු අත බලයි කියලා. හවස් වරු වෙනකොට ජිතිල් මී පැණි උක්කා කුරු ආදී විලම්පස ජාතියේ. ගෙදර හැමදාම 2000ක් භික්ෂූන්ට ආසන පනවාගෙන නිත්‍ය වශයෙන් දන් පැන් පිළිගන්නවා. මේ වාගේ ආධිනික සබ්බියතු වලින් කාලය ගෙවන මෙතුම කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හේතුව එතුමා කල්පනා කරන්නේ ශරුවක් යන වහන්සේ බුද්ධ සුකුමාලයි, ශාස්ත්‍රීය සුකුමාලයි, දෙවියන් මිනිස්යන් සහිත ලෝකයට දහම් දෙසමින් නිතර වෙනසෙනවා මම නම් උන්වහන්සේ වෙනසන්නේ නැහැ ඒක මට ගැළපෙන්නේ නැහැ කියන හැඟීමෙන් තමයි ප්‍රශ්න අහන්නේ නැතුව බණ සිතක් පමණක් අහගන්න යන්න. එසේ නම් සරුවක්ඥන් වහන්සේ විසින් සුදුසු අවස්ථාව බලා එතුමානම් උදෙසා දහම් දේශනා තියෙනවා. වේලාම සූත්‍රාන්ත දේශනයේ මේ පත්තකම්ම සූත්‍රාන්ත දේශනය වෙන දේශනාවන් එතුමාටම දේශනා කරලා තියෙනවා. මේ අනාථ පින්ඩික සිටුවරයා කියන්නේ කල්ප ලක්ෂයක් දිනු කරගත්ත නුවණැති කෙනෙක්. මෙතුමා පියුමතුරා බුද්ධ ශාසන කාලයේ හංසයේ රාජධානී සිටුවරේ ඒ කාලයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණා. අවුරුදු ලක්ෂයක් කාලයක් ඇති කාලයයි. මේ සිටුවරයා නිතර නිතර බුදුබණ අසන්නට දම්පින්කම් කරන්න යෙදී ඉන්න අතරේ ඒක දහසක් දැක ගන්න ලැබුණ සිව්වනක් පිරිස මැද්දේ එක්තරා දායක කෙනෙකුට තනතුරක් දෙනවා දැක්කා. ඒ කියන්නේ 10 සත්‍යයෙන් අග්‍රස්ථානයේ පිරිනැමුව එක්තරා 10 කෙනෙකුට. මෙතුමාගේ සිතේ සඳහා නැමුණා. දින හතක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝලයට මහා දානයක් පිරිනැමුවා. හත්වෙනි දවසේ බුදුපාමොල වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක දින හතකට පෙර මේ බුදු සසුනේහි යම් උපාසක මහත්මයෙකුට අග්‍ර දායකත්වයේ පිරිනම අවදාළසේක්ද මටත් අනාගත බුදු සසුනකදී එසේම අග්‍ර දායකත්වයේ දිනාගෙන අමා මහ නිවන් සුව ලබන්ට මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත නුවණින් ගලා කල්ප ලක්ෂයකින් පසුව මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව බුදුවන ගෞතම බුද්ධ ශාසනයේදී මේ තනතුර ලැබෙනවා කියන එක නියත විවරණ වශයෙන් දේශනා කළා. එදා පටන් කල්ප ලක්ෂයක් මෙතුමා භවයෙන් භවයට එම අදිස්ථානෙහිදී ඇතුව පෙරම් පුරාගෙන ආවා. හිතන්න පුළුවන් වැඩගත් තැනක් මෙතන. ඒ කියන්නේ භවයෙන් භවයට ආත්ම භාවය නික්ෂේප කරනවානේ. ඊළඟ කොහොමද මේ භවයෙන් භවයට මේ සිත පහළ වුනේ කියලා. බුදු සසුනක අග්‍රදායකත්වයේ සඳහා පෙරම් පුරන්නේ හිත පහළ වුණේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සැබවින්ම රූප කය ඒ ඒ භවයේ අස්තරිනවා. නාම પરම්පරාව භවයෙන් භවයට උපනිශ්‍රේ වෙමින් යනවා. මේකට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ සිට බිඳි බිඳි පවත්නා නමුත් යම් භවයකින් චුත වෙනකොට ඒ භවයේ තිබුණා වූ ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන නිර්දිපා ධර්මයන් මුල් කොට ඇති යම් ධර්ම ශක්තිය චුති චිත්තයෙන් අනතුරුව පරිසන්දි චිත්තයට ලැබෙන උපනිශ්‍රේ වශයෙන් මෙම භවයෙන් භවයට චිත්ත පරම්පරාව ඒකාබද්ධ වෙනවා දංගල් කුරුක්කලක් වාගේ මේක අවසානයේ වෙන්නේ කවදා හරි රහත් වෙලා පිරිනිවන් පාන අන්තිම සිටේදී තමයි ඒකම් මේ චිත්ත පරම්පරාව වෙනවා එක සිතක් වෙනවා නේ එක පුද්ගලයෙක් වෙනවා නේ මේ પરම්පරාව හේතු ප්‍රත්‍ය වශයෙන් પરම්පරාව තේරෙනවා. ඉතින් මේ විදිහට කල්ප ලක්ෂයක් මෙතුමා නානාවද පින්කම් කරගෙන ඇවිල්ලා අපේ බුද්ධ ශාසන කාලයේදී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සවැත්නුවර මහ සිටු ගෙදරක උපන්නා. මෙතුමාගේ උපන්න නැකත අනුව නම් ලැබුණේ සුදස්ස කියලා. සැබවින්ම මේ නම වැඩි ප්‍රසිද්ධ වුණේ නැහැ ඊට වඩා නමක් ප්‍රසිද්ධ වුණේ හේතුව කුඩා කාලයේ පටන් දන් සැලක් කරලා දුගී මඟී අසරණයන්ට දන් වැටක් පැවැත්තුවා කර්මයේටපත් වෙලා වෙළඳාමෙන් ධනෝපායනය කරමින් මේ දන් වැඩ දියුණු කළා අනාථයන්ට දානය දෙන බැවින් අනාථ පින්ඩික නම ප්‍රසිද්ධ වුණා මෙතුමාගේ නැගණිය රජගහ නුවර සවැත් නුවරින් යදුන් 45ක් දුර සවැත් මේ රජගහ නුවර සිටු ගෙදරකටයි සරණ පාවා කියලා තිබුණේ. ඒ සිටුවරයාගේ නැගණිය තමන් සරණ පාවාගෙන හිටියේ. ඉතින් යදුන් 45ක් දුරයි දෙනුවර මේ දෙතිරිසන ධනෝපායනය කරන්න වෙනදාමේ. කාලයකදී අනාථ පින්නික සිටුවරයා රජගහ නුවර වෙනදාමට යනවා. සමහර කාලයකදී රජගහනුවර සිටුවරයා නැවත් නුවර වෙනදාම තේනවා. මේ දෙපිට සමගියෙන් ඔවුනොන් අනුග්‍රහ දක්වමින් මෙරළඳ ව්‍යාපාර ජටත්වෙම දියුණු කරගත්තා. අනාථපිණ්ඩික සිටුවරයා රජගහනුවරට එනවා කියලා දැනගත්තාම රජගහනුවරේ ඉන්න නැගණියගේ ස්වාමි පුත්‍ර සිටුවරයා යොදුනක් මානේ පිරිසත් එක්කෙන පිළිගන්න. ඒ තරම් බොහෝම හිතයිසේ බොහෝම සත්පුරුෂ ධර්මයේ ඇති අය. දදාසක් එහෙම යනකොට ආවේ නෑ පෙරමුණට. අනාථපිණ්ඩික සිටුවරයාම ඒ නැගණියගේ නිවස බලා ගියා. ඒ යනකොට නැගණියයි ඒ ස්වාමි පුත්‍ර සිටුවරයයි දෙන්නම ශේලක සේවිකාවන් වැඩ නියම කරමින් එක්තරා තැනක ඉන්නවා දැක්කා. ගිහින් ඇහුවා මොකද මේ ගෙදර හෙට දානියක්ද? මහරජුරු එනවාද මංගල උත්සවයක්ද කියලා ඇහුවා. මේ දෙන්න කියවන්නේ එහෙම එකක් නෙමෙයි. සජ්ජිරු වෙනවත් නෙමෙයි. මංගල උත්සවයක නෙමෙයි අපි දානයක් දෙනවා හෙට. කාටද දාන දෙන්නේ? ඊළඟට කිව්ව බුදු ගුණ. මේ දේට සාරාසංක කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරලා කපිලවස්තු පුරනවර සුද්ධෝදන මහා මායා මෞඛ්‍යන්ද පුත්‍ර ඉපද සිද්ධාර්ථ නමින් පහළව රාජ්‍යත් කරලා රාජ්‍ය අත්තර දාලා අභිනිෂ්ක්‍රමණයේ කොට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත පුරලා බොමුලාරා වැලී ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයට අපි දානෙ දෙයි. ඒ සිද්ධාර්ථ ගෞතම සාති මුනිේන්ද්‍රයන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් සෝදාහර පැහැවිය දැරින් අරිහත් නම් ගුණයෙන් සමන්වාගත වෙනවා. ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රි විද්‍යා අෂ්ට විද්‍යා සහ පසළොස් චරණ ධර්ම සමන්වාගත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන් ගත් බැවින් සතර මඟ නැමින් නැසුව කෙලසුන් නැත නූපදවමින් ගමන් ගත් බැවින් දීපංකර පාදමූලයේ සිට බෝධි මණ්ඩලය දක්වා අන්තර්දේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සාර්ථක සද්ධර්ම දේශන ඇති බැවින් ආර්ය ශ්‍රේක මාර්ගයේ නිමිති සෝබන ගමන් ඇති බැවින් එවාගේම සෝබන ඉරියව් පැවතුම් ඇති බැවින් සෝබන ගේහ සම්ප්‍රාප්ත ඇති බැවින් සුගතය ගුණේ සමන්වාගත වෙනවා එවාගේම රූපෝපාදානස්කන්ධ ලෝකේ වේදනෝපාදානස්කන්ධ ලෝකේ සංඤෝපාදානස්කන්ධ ලෝකේ සංස්කාර උපාදානස්කන්ධ ලෝකේ විඥාන උපාදානස්කන්ධ ලෝකේ කියන පංච උපාදානස්කන්ධ ලෝකයක් සත්ත්ව ලෝකේ සංස්කාර ලෝකේ අවකාශ ලෝකයක් කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකයක් සංඥා ලෝකේ අසංඥා ලෝකේ නේව සංඥා නා සංඥා මේ සංඥාතන ලෝකයක් එවැගේම ඒකෝකාර ලෝකේ චතුෝකාර ලෝකේ පංචෝකාර ලෝකේ කියන මේ සීලම ලෝකයන් ලෝක ස්වභාව වශයෙන්ද ලෝක සමුදය වශයෙන්ද ලෝක නිරෝධ වශයෙන්ද ලෝක නිරෝධ උපාය වශයෙන් ආબોධ කළ බැවින් ලෝක විදූ ගුණේ සමන්වාගත වෙනවා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රගන්නේ බැවින් අනුත්තර නම් වෙනවා එවාගෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 අනුව්‍යංජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා ලංකාරාදීන් බබලන රූපකා සම්ප්‍රත්‍යක්ෂ ඇති බැවින් අප්‍රතිම නම් වේදවා සතර සතිපට්ඨාන සතර සම්‍යක්ඛදාන වීර්ය සතර රිද්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සත්‍ය බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම සංඛ්‍යාත අනුත්තර සද්ධර්ම දේශන ඇති බැවින් අපට සමනම් වෙනවා එවාගෙම සම්මා සම්බුද්ධත්වය ගැන ආශ්‍රවක්ෂය ගැන අන්තරායක ධර්ම ගැන නෛර්යානික ධර්ම ගැන විශාරද බැවින් අපපති පුද්ගල නම් වෙනවා. රාජ්‍යම දමනයේ කටයුතු දෙවිය මනුෂ්‍ය බ්‍රහ්ම නාග සුබර්ණ යක්ෂ රාක්ෂස සිද්ධ විද්‍යාදර තිරස්තේනාදී සත්‍යයන් නානා විනයන උපායන්ගෙන් දමනයේ කොට වදාළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරකේ නම් වෙනවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට මෙලොව ආර්ථයෙන් පරලොව ආර්ථයෙන් නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කරන බැවින්ද සත්‍යයන් ජාතිකාන්තාර ජරාකාන්තාර ව්‍යාධිකාන්තාර මරණකාන්තාර ශෝකකාන්තාර පරිදේවකාන්තාර දුක්ඛකාන්තාර දෝමනස්සකාන්තාර උපායාසකාන්තාර යන අනේක දුක්ඛයන්ගෙන් ගාන වූ සංසාර කාන්තාරයෙන් එතර කරවා නිර්වාණ ශේම භූමියට පමුණුවන බැවින් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝණං වෙනවා. දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සමන් වහන්සේ ආબોධ කළ බැවින් සූවිසි ආගම්කයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා ආબોධ කරවා වදාළ බැවින් සියල්ල දන්නා බැවින් සියල්ල දක්නා බැවින් අනික සොවිසෙන්නව තමම් ආબોධ කළ බැවින් හිතෙන නෙළුම් මලක් මෙන් තමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින් විවේක රාගයේ බැවින් විවේක දෝෂයේ බැවින් විවේක මෝහයේ බැවින් නිස්ලේෂයේ බැවින් ඒකාන මාර්ගයේ ගමන්ගත් බැවින් එකලාව අනුත්තර සම්මා සම්බෝධියට පැමිණ බැවින් අබුද්ධේ නසා බුද්ධි ප්‍රතිලාභය කළ බැවින් බුද්ධ තින ගුණයෙන් සමන්වාගත වෙනවා. ඒ වගේම සතන ලෝක වාසීන්ගේ පුණ්‍ය භාග්‍යයට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත බැවින් ක්ලේශ මාර්ග, ස්කන්ධ මාර්ග, අභිසංස්කාර මාර්ග, ජීකුත්තර මාර්ග, මච්චු මාර්ග කියන පංච මාර්ගයන් බිඳලෝ බැවින් ඓශ්වර්ය ධර්ම, යසස්සේ, කාම ප්‍රයත්න කියන මේ සයාකාර භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් කුසල කුසල සාවද්‍යඥාන්ගේ හේන ප්‍රේන්ත කුෂ්ණ ශුක්ල සප්‍රතිභාගාදී ਸਰව ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදානේ නානා නය ක්‍රමයෙන් බෙද බෙදා ධම් දසෝ බැවින් කාය විවේක චිත්ත විවේක උපද විවේක යන ත්‍රිවිධ විවේකයන්ද දිව්‍ය විහාර බ්‍රහ්ම විහාර ආර්ය විහාර යන විහරණයන්ද ශුන්‍යත විමෝක්ෂ අස්ත අපනිත විමෝක්ෂ අනිමිත් විමෝක්ෂ ආදී විමෝක්ෂයන්ද එවාගෙම අනිකුත් උත්තරේ මනුෂ්‍ය ධර්මයන්ද භජනය කළ බැවින් 108 වදාරුන් තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතයේ වළඳලා භව ගමන අවසන් කළ බැවින් භගවා කෙන ගුණයෙන් සමන්වාගත වෙනවා. මේන බුදු ගුණ සම්දරාවක් ප්‍රකාශ කරන්න එදෙනකොට මේ සුතුවරයාට දරා ගන්න බැරුව ප්‍රීතිය සිහිසන් නැති වුණා. තුන් වාරයක් කියලා කියලා තමයි අනාථ පින්නක සිටුවරයාට සිහිය පිහිටුවා ගන්න පුළුවන් තරම් ප්‍රීති වේගයක් ආවා. හේතුව කල්ප ලක්ෂයක් පතාගෙන ආවේ මේ බුද්ධ රත්නයමයි. එදමාස්‍යා හිටියා දැම්මම මම යන්න ඕනේ සරුවක් යන වාසිය දැක ගන්න කියලා. දෙන්නම කිව්වා දැන් යන්න එපා අයියේ. හෙට මෙතෙන්න වඩිනවා. යදියාම දැක ගන්න පුළුවන්. පසුවකින් සිටුවරයා ශාස්ත්‍රය අනුභව කරලා නිදාගත්තා. නමුත් ශාස්ත්‍රයේ පෙරයම් කාලෙම නිින්දෙන් අවදි වෙලා බැලුවා. එදා හරියට පසළොස්වක් පොහොය. තාම හඳ මුඳුන් වෙලක් නැහැ. ආයමත් ටිකක් නිදාගත්තා. දැන් බුදුගුණ සිහියෙන් මේ ඉන්නේ. නිින්දෙන් අවදි වෙනකොට හිතෙන්නේ බුදුගුණමයි. ආයමත් බුදුගුණෙන්ම නිින්ද ගියා. ආයමත් අවදි වුණා රාත්‍රියේ මැදියේම දැන් හඳ මුඳුන් වෙලා. තවත් ටික වෙලාවක් බුදුගුණෙන් නිදාගෙන අවදි වුණා හඳ අවර වෙලා. එතකොට නිදිමත ඇත්තෙම නැහැ බුදු ගුණම සිහි කරනකොට මුළු පලාතම එළිය වැටිලා. හඳ එළිය වාගේ එළියක් වැටිලා. ඇඳෙන් බයින්නකොට දොරක් ඇරිලා. <clears throat> මහලෙන් මහලටම දොරවල් ඇරිලා තිබුණා. මෙතුමා දොරෙන් දොරට බිමට දාගෙන ඇවිල්ලා ඒ සිටු මාළිගාවට පිවිසෙන දොර කොටුවක් ඇරිලා සියලුම දොරවල් ඇරලා ආස්තයෙන් එළියේ වැටලා හැටියට මෙතුමාගේ දැන් සංකල්පනාව. කාත් කවුරුත් කියන්නේ කෙනෙක් නෑ මෙතුමා පාර්සල ඇලා ගත්ත පාරෝසේ ගියා. යනකොට යනකොට උදේ එළිය වැටෙනකන් දොර ආරින් නැති නගරද්්වාරයක් ඇරුණා. මේක නම් පුදුම පුණ්‍ය ගමනක්. පූර්ව ජාති ජාතීන් ඉදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ද ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ද දුකී මංගී අසරණ අනාථ ආදීන්ද දොර ඇර දන් දුන්න ආනිසංසය නිසා ගිය ගිය කරන දොරවල් ඇරිලා ඒ මන්දිරාට හැම පැත්තෙම හඳේලිය වගේ ආලෝකයක් වැටිලා මේක හඳේලියක් නෙමෙයි ඉරේලියෙකුත් නෙමෙයි පහන් එළියෙකුත් නෙමෙයි තරු එළියෙකුත් නෙමෙයි දේවතාලියෙකුත් නෙමෙයි ධානාලෝකෙකුත් නෙමෙයි මේ එළිය නම් බුදුගුණ සිහි කිරීමෙන් ලැබෙන ප්‍රීතිය මුල් කොට පැතිරිච්ච ආලෝකයක්. මෙතුමා දැන් සොහොම් පිට්ටනිය මැද්දෙන් යනවා. සොහොම් පිට්ටනියක් තියෙනවා විශාල සොහොම් පිට්ටනියක්. ඒ සොහොම් පිට්ටනියෙන් එගොඩ තමයි සීතවන ආරණ්‍ය තියෙන්නේ. මෙතනයි කරුවක් යනවාත් වැඩේනේ කියලා දැනගත්තේ. මේ යනකොට මූර්ත කාර්යයක් පහේ හැපුණා. එතකොට ආන්න ප්‍රීතිය නැති වෙලා අන්ධකාරයක් පහළ වුණා. ජීවයක කියලා හිටිය සෝවාන් වෙච්චේ දිව්‍ය රාජයේ සේනාධිපතියෙක්. මෙතුමා මේක දැකලා අහසින්දගෙන ගාථාවක් කිව්වා. අභික්ෂම ගාපති අභික්ෂම ගාපති අභික්ෂං සංතේසේ යෝනෝ පටික්ඛන්තං සතං අත්ථි සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මනිකුණ්ඩලා ඒකස්ස පදවී තිහාරස්සේ කලං නාගන්ති සෝලසින් කියලා ගාතාවක් කියනවා මේ හඬ අහසින් ඇහෙනකොට එකපාරට මේ කුමාරට ආමත් ආලෝකය පහළ වුණා. ඒ වචනින් කියවනේ සිතාන ඉදිරියට යන ඉදිරියට යන ආපසට යන්න එපා. ඉදිරියට යන එක වාසනාවක්. ඉදිරියට යන පියවර තබන දිගහැර තබන දුර ප්‍රමාණය දහසේ වාරයක් බෙදුවම අස්මමස්තරම් ප්‍රමාණයක් වෙනවා. අස්මමස්තරම් ප්‍රමාණය ඔය පියවර ඔසෝන වේලාවේ පහළ වෙන කුසල ධර්මයන්ගේ ශක්තිය අතුන් ලක්ෂයයි අශ්වයන් ලක්ෂයයි අශ්වතරින් ලක්ෂයයි සත ලක්ෂයයි සරුආභරණයෙන් සරසුණු කන්‍යාවන් ලක්ෂයයි කියලා පංචමහා ලක්ෂයක් ඡාගෙන ලැබෙනවා නම් ඒ ඡාග්ය ඔය අශ්‍රමස්තරම් පියවර එසරීමෙන් ලැබෙන කුසල ධර්මයාගේ ශක්තියෙන් සොලසින් කලාවක් වටින්නේ නැහැ ඉදිරියට යන්න කියලා කිව්වා. ඒකත් පුදුම ආශිර්වාදයක් වුණා එමත් ආලෝකේ පහළ වුණා. අයමත් තැන තැනකදී පය හැපුණා. අයමත් තැනකදී පය හැපුණා. තුන් වාරයක්ම ආලෝකයේ අතුරුදාන් වෙනකොට අර දේවතාව අරහින්දගෙන ගාථාව කිව්වා. අයමත් බුදුගුණ සිහිවීමෙන් මෙතුමාගේ ත්‍යාලෝකයේ පහළ වෙලා සීතවන ආරණ්‍යෙට සමීප වුණා. ආරණ්‍යට ඇතුල් වෙන හදනකොට මෙතුමා හිතුවා මම මේ දකින් දයන්නේ සියල්ල දන්න සරුවක්ඥන් වහන්සේ නමක් එත්නම් මගේ දෙමව්පියන් මට ලැබූ නම කියා කතා කරෙත්වා කියන හිතාගත්තා. සැබවින්ම සරුවක්යන් වහන්සේදා දන්නවා මේ තැනැත්තා තමන් වෙත එන බව. එදා නියමිත වේලාවේදී සමාපත්තියෙන් නැගී ගහක් මුල වැඩ සිටියේ. ගහක් මුල වැඩ ඉඳගෙන ඇයෙන ප්‍රමාණය දෙනකොට ඒහි සුදත් කියලා මිහිරි හඬින් කතා කළා. මෙතුමාගේ සිතට අමෘත අභිෂේකයක් වැනි වුණා නම කියලා කතා කිරීම ගැන. නමින් නැමීම ගිහිල්ලා ශ්‍රීපාද පත්මනේ දෝතින් පිරිමැද පිරිමැද වන්දනා කළ එක සතක වාඩි වුණා. වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතනද ගත කළේ ස්වාමීනි. එසේය මහා සිතානි මෙතන ගත කළේ. ස්වාමීනි සැපෙන් ඉතිහාදි මේ ගාමුද? එසේ සිතානි මේ ලෝකේ යම් කෙනෙක් සැපෙන් ඉන්නවා නම් මමත් එයින් කෙනෙක් වෙනවා කියලා පහදා වදායි. සුඛෝ විවේකෝ සුත්තස්ස සුත ධම්මස්ස සාදිනු අභ්‍යාපඤ්ඤං සුඛං ලෝකේ පාන භූතේ සුසංයමු ඔය වගේ ගාථා දෙකකින් ධර්ම දේශනාවක් කළා ඊළඟට මේ කනත්තාට සරුවක්යන් වහන්සේ සිත හතර බලාගෙන අනුපිළිවෙල දේශනා පැවැත්වුවා. මොනවද අනුපිළිවෙල දේශනාව කියන්නේ? දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනව කතාව, කාමයන්ගේ ඕකාර කතාව, කාමයන්ගේ සංකලේශ කතාව, නෛෂ්ක්‍රාම්‍ය ආනිසංස කතාව කියන හතයි. ඊළඟට සාමුක්කල්තික දේශනාව අටවෙනි එකයි. දාන කතාව කියන්නේ පරිත්‍යාගය කරන ඇටි පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංසය. සීල කතාව කියන්නේ සීලය රකින්න ඇති සීලෙන් ලැබෙන ආනිසංසය. සද්ද කතාව කියන්නේ දානින් සීලයෙන් දෙව්ලොවට යන හැටි දෙව්ලොව ලැබෙන සම්පත් ගැන. කාමයන්ගේ ආදීනව කතා කියන්නේ දෙව්ලොව මනලොව තියෙන ඉදරම් පිනවන මේ කාමස්තුන්ගේ තියෙන දොස් දැක්වීම. කාමයන්ගේ ඕකාර කතා කියන්නේ මේ පංචකාම සම්පත් කියන ලාමක බව පහත් බව පහදා දීම. කාමයන්ගේ සංකීලේශ කතාව කියන්නේ ඒ පස්සම් සැප කෙරෙහි යෙදෙන යෙද වාරයක් ගානේ තමන්ගේ හිත අපිරිසිදු වෙලා කෙලස් වැඩින බව පහදා දී. නික්කම් ඥානිසස්ස කතා කියන්නේ මේ කියන තුන් ලෝකයේ මෙතන වෙලා ලැබෙන අමා මහ නිවන පිළිබඳව ආනිසංස කතාව. ඔය ටික දේශනා කරනකොට මෙතුමාගේ සමාධි වුණා. නිවර්ණ පහයටපත් වුණා. උපචාර සමාධියෙන් හිත සමාධි වුණා. ඒ සමාධිමත් වෙලාවේදී සාමුක්ඛාංශික දේශනේ පැවැත්වුවා. සාමුක්ඛංශක දේශනය කියන්නේ දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය. මේක පොතක ලියවිලා නැති වෙන කාගෙන්වත් අසලා දැනගත්තේ නැති Taman වාසයේම ආબોධ කරගත් ධර්මතාවක් දැයින් තමයි සාමුක්ඛංශික දේශනා කියන්නේ. ඒ සාමුක්ඛංශික දේශනාව දේශන කොට මේ එතම ආසනයේදී අනාථ පින්නගේ සිටුවරයා දහසක් නයන් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලයට පත් වුණා. දරුවන් සරණ ගියා. දරුවන් සරණ ගිහිල්ලා වැඳ නමස්කාර කොට කිව්වා ස්වාමීනි අද පටන් භාග්‍යතුන් වහන්සේ මගේම සිව්පසේ පිළිගන්සේකවා කියලා ආරාධනා කළා. දරුවක් යන වාසේ පිළිතුරු දුන්නා සිතානෙනි ඔය ආબોධය ලබා ගන්න හැමෝටම ඔයන හිතක් පහළ වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ එකතැනකින් සිව්පස්සේ ලබනවා නෙමෙයි. තථාගතයන් වහන්සේ බහුසාධාරණයි ලෝකානුකම්පාවෙන් ලොව හැසිරෙනවා කියන එක පහදා දුන්නා. ඊට පස්සේ මේ සිටුවරයා ආරාධනා කළ බුද්ධ බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයයි වැඩම කරවාගෙනම නැගණියක ගෙදරට ගියා. එදා නැගණියගේ දාන කටයුතු වලට සහභාගී වුණා. මේ දාන කටයුතු අවසානයේදී බුදු කාමල රැඳලා ආරාධනා කළා ස්වාමීනි හෙට ඉඳලා දින 7ක් මගේ දානෙට මෙතෙන්ද වඩිනසේකවා කියලා. ආරාධනය පිළිගත්තා. ඉතින් නැගණියත් ස්වා නැගණියගේ ස්වාපුත්‍රයාත් බිම්බිසාර මහ රජුණෝ තවත් අයත් මිතුමාට දානෝපකරණ දෙන්න සූදානම් වුණා. එතුමා කෝ එපා මං ගෙනා දාන වස්තු තියෙන ඕන තරම්. එනිසා මම මේ දානෙ දෙන්නට ඕනේ කියලා කාගෙන්වත් ආධාරයක් ගත්තේ නැහැ. ඒ විතරම දාන සංවිධානය කළ දින හතක් මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුපාමුල වැඳලා ආරාධනා කළා ස්වාමීනි මම ජීවත් වන්නේ සරත් නුවරේ. ඒ ප්‍රදේශයට බුද්ධ ධම්ම සංඝ රත්නයේ සත්‍යත්‍රේ කා පහළ වුණේ නැහැ ස්වාමීනි. එනිසා මේ ප්‍රදේශ වාසීන්ට අනුකම්පා පිණිස අපේ ආරාධනය පිළිගන්නසේකවා කියලා ආරාධනා කළා. සාරුවක්යන් වහන්සේ පිළිතුරු දුන්න සිතානෙනි තථාගතයන් වහන්සේලා වාසය කරන විවේකස්ථානවලයි කියලා. එසේ ස්වාමීනි මම විවේකස්ථානයක් සම්පාදනය කරනවා ඒ කාලයේදී වැඩම කරන තේක්වා ආසන නැවත ආරාධනා කොට ප්‍රතිඥාව ලබා ගත්තා. තමන් පැමිණි වෙළඳාමේ කටයුතු නිනවා රජගහනුවර සිට සරත් නුවර බලාය ආපසු යන ගමනේදී යොදුනෙන් යොදුන විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩින ගමන් වලදී විවේක ගැනීම සඳහා විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. විශ්‍රාම ශාලා 45ට 45 ලක්ෂයක් වියදම් කළා. මේ විදිහට මහා ධනස්කන්ධයක් වැය කරමින් ශාසනය වෙනුවෙන් ජීවත් වූ මෙතුම සරත් නුවත පමිණ නගරයට සමීපද නොවූ දුරක් නොවූ ගමන් පහසුවක් ඇති තන් පහසුවක් ඇති දස්නවන් ඇති විවේක තනක් වශයෙන් සොයා බලා තෝරා ගත්තේ ජේතු කුමාරයාගේ ජේතවන උයනයි ජේතු කුමාරයා ළඟට ගිහින් කීවා කුමාරයන් වහන්සේ සමුන්හන්සේ සතු ජේතවන උයන මට මිලට දෙනු මැනව කිව්වා. ඉතින් ජේත කුමාරයාගේ වචනින් පිට වුණා වචනය හිතානේනි. ඔය ජේතවන උයන වැහෙන්ද, දින වැහෙන්ද ලංකාවුනේ අතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද මේ රාජකුමාරයාට පුදුම සතුටක් තියෙන තැනක් තමයි හොඳ මේ ප්‍රේමනාප භූමිය තමයි ජේතවන උයන. ඒතකොට සිටුවරේ අසුරුෂණක් ගහලා කිව්වා මං එනම් ගත්තයි කියලා. දෙන්නේ කෙනෙකුට දස්ස වෙන්නේ කොහොමද? ඉතින් කියා හිටියා සමුන්හන්සේයි මම අපි දෙන්න යන් වෙන විනිශ්චය අමුතුමා ළඟට ගිහිල්ලා මේක විසඳගමු කිව්වා. මම දැන් ගත්තා. ඉතින් විනිශ්චය අමුතුමා ළඟට ගිහින් මේ පණිවිඩය කිව්වා. මෙන්න ඉදම ඉල්ලුවේ ඇටි සාදු කුමාරයා ප්‍රතිඥා කළේ මෙන්න මෙහෙමයි. ඉදම වැහෙන්ද රංකාවුනේ ඇතුරුවක් දෙන්න බෑ කිව්වයි කියලා. ඊට පස්සේ විනිශ්චය අමුතුමා මොකද කළ තීරණය ඉදනේ නිල නියම කළා. ඉදනේ නිල නියම කළ බැවින් ඒ නිල ගෙවුවොත් දෙන්න වෙනවා. එනිසා රාජකුමාරයාට පරාජය. අන්තිමේදී අනාථපිණ්ඩික සිටුවරයා 18 කෝටියක නිධානයක් ගෙනල්ලා සිය ගණනාවක් සේවකයන් යොදලා මේ දින වැහෙන්ද රංකාවුණු අතුරුවන්ද පටන් ගත්තා. මේක නම් පුදුම පරිත්‍යාගයක්. දස් වෙනුවට, හුඹස් වෙනුවට, කණු වෙනුවට ඒ ප්‍රමාණය මැනලා ඒ තැන්වල රංකාවුණු ගොඩ ගන්නවා. ඔය දෙයට ලංකානු 18 18 කෝටියම ඇතිරෙව්වා. මේ රාජකුමාරයා බලාගෙන. ඔය අතර ලංකාවන මන්දිරලා තාක් ගේන්න සූදානම් කරා. මේ රාජකුමාරයා ඇහැවා හිතානෙමි. මේ තරම් විශාල ධන සම්භයක් වපුරලා මේ දෙන්න මිලක ගන්නේ මොන අර්ථයක් පිණිසද? Tamanට ගෙවල් හදා ගන්නද? දරුවන්ට ගෙවල් හදා දෙන්නද? කර්මාන්තාපනයක් කරන්නද? වගා කරන්නද? මේ සිටුවරයා මේ සියල්ලම කරන්නේ බුදු ගුණ වර්ජනා කරමින්. එතුමාගේ සිතේ භාවනාවකින් වැඩෙන්නේ බුදු ගුණ භාවනාවයි. එතුමා උතුරු සල්ලු එකස් කොට පෙරවාගෙන සදගහ නුවර සරුවඥාන් වහන්සේ වැඩෙන දිහාට වැඳගෙන කිව්වා කුමාරයන් වහන්සේ මම මේ ඉඩම මිලට ගන්නෙ මට ගෙවල් හදන්නවත් දරුවන්ට ගෙවල් හදන්නවත් නෙමෙයි. වෙනියම් කිසි ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. මේ ඉඩම මම ගන්නේ දේවාති දේව වූ ශාස්ත්‍රාති ශාස්ත්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර්ග පරාජය කළා වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අභිපූජනීය වූ දස බලධාරී වූ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ විහාරස්ථානය කරවන්නේ මේ කුමාරයාගේ සිටේ ශ්‍රද්ධාව විනිවිද පහළ වුණා කල්පනා කළා මේ මිනිස්සුયો මුදල් හම්බ කරන්නේ සතයක් භාගයක්වත් අපතේ යන්න නොදී. බොහෝ වේ සමාන් කියලා මේවා හම්බ කරන්නේ. ඒ විදිහේ උපයාල සපයා ගන්නා ලද ධනය මේ තරම් විශාල පරිත්‍යාගයක් කරමින් මිලට ගන්නේ මේ ඉදම ඒ තථාගතයන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. උන්වහන්සේ නම් මේ දේන ගුණ ගුණස්කන්ධයන්ගෙන් සමන්වාගත වෙන්න ඕනේ. නිසා මේක පස්සේ මම මේ මුදල් තව ගෙන්නන්නේ නැහැ කියලා පිළිතුරක් දුන්නා සිතානෙනි තා මුදල් ගේන්න එපා සංසාවුන ගේන්න එපා මේ 18 කෝටියක් සංසාන වලින් එකක්වත් මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ මමත් මේ යාර කර්මාන්තයේ කොටස් කරුවෙක් වෙනවා මට අවසර දෙන්න මේ ඉදම වාස කරලා ප්‍රාකාර පවරු දොරකොටු කරන්න මට අවසර දෙන්න. තමුන්නාසේ මේ ඉඩ මේ විෂයයට ගොඩනැගිලි ගහන්න. ගොඩනැගිලි සඳහා දැව අවශ්‍ය තාක්ෂණය උයනින් ගන්න කියලා උපදෙස් දුන්නා. අන්තිමේදී රාජකුමාරයාද මේ ඉඩම වාක කරලා විශාල ප්‍රාකාරයක් සහ දොරකොටුවක් විශාල දැවැන්ත දොරකොටුවක් ඇද්දුවා තොරණ. මේ සිටුවරයා කාගේවත් වෙන උපදේශයක් නෙමෙතේ විශ්වකර්ම නිර්මාණයක් වාගේ තමන්ගේම නුවණින් ගම්බ කුටි අග්‍රශාග කුටි භාෂාවක කුටි, උපස්ථාන ශාලා, ධර්ම ශාලා, අග්නි ශාලා, සක්මන්මලු, තාප්‍රස්ථාන, දිවාස්ථාන, කැසිපිලි, වැසිපිලි, ඩිංකන් පොකුණ ඔක්කොම විහාරාංග සම්පූර්ණ කළා. ඒ සියල්ල සම්පූර්ණ කළ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මහ පෙරහැරින් වැඩම කරවාගෙන පංචෙන්දියෙන් පෑන් වඩා අතපෑන් වඩා සතරදියෙන් පැමිණෙන තැනනි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට සංඝ සතු කොට පූජා කරන්න යෙදුණා. එදා සරුවක්මන් වහන්සේ දෙසූ දහමින් 84000ක් දෙන ඒ භූමියේදී අමා මහ නිවන සාදා මේ විදිහට මහා පුදුමාකාර වස්තු පරිත්‍යාගයක් කළ මේ සිටුවරයා ඒසා විශාල ජේතවනාරාම විහාර පූජාවටම 54 කෝටියක් ධනෙ වැය කරගත්තා. දිනපතාම 2000ක් භික්ෂූන්ට දම් පැම් පිළිගන්නවා නිත්‍ය ආසන පනවා ගැනීම. තමන්ගේ ගෙදර වැටේ දූ දරුවා මාර්ගඵලාභයෙන් වාට පමුණවා ගත්තා. බාලන කුමාරයාත් මිල මුදල් වලින් උසිගන් වෙලා සියසක් සක්වලා සෝවාන් ඵලයට පැමිණිවා. ඒ වගේම ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩා හිඳුවා වැඩි තිබෙමින් මුළු මහා සවැත් නුවර වාසී හත් කෝටියක් ජනතාව අතරින් පන් කෝටියක් දෙනාම මාර්ගඵලාභී ආර්ය ශ්‍රාවක බාට පමුණවා ගන්න පුළුවන්. එනිසාම සරුවඥන් වහන්සේ අවුරුදු 25ක් ජේතවනාරාමයේ ඇතුළු මේ සවැත් නුවර ආශ්‍රිතව වැඩ සිටියා. එයින් අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටියා විසාකා මාතා කරෝ පූර්වාරාම. මෙන්න මේ ජේතවනාරාමයේ වැඩෙන දාසකයි මේ තේන පස්සකම්ම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේ දේශනාවේ සාරාංශය දැන් අපි සලකා බලමු. සත්තාදෝනේ ගාපති ධම්මා ඉස්සා සංතා මනාපා දුල්ලභා ලෝකස්මි. සිතානේනි මේ ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රේමනාප වූ සිතනවා කන දකන්නා වූ මතන්නා වූ පතන්නා වූ දුර්ලභ කාන්තා සතරක් ඇත. හතනේ සත්තාරෝ ඒ කවර සතරක්ද? භෝගාමේ උප්පජ්ජන්ත සාධම්මේනාති අයම් පඨමෝ ධම්මෝ ඉත්තෝ පන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් මේ බෞද්ධයා හිතෙනවා මට ධාර්මික ධනෙ ලැබේවා මේක පළමුවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ පළමුවෙනි ධර්මයක් භෝගේ ලබ්ධා සාධම්මේන යසෝමි අබ්බුග්ගච්ඡති සාඥාපි සා උපජ්ජායේ හීති අයං දුත්‍යෝ ධම්මෝ විත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මී මට ධාර්මිකව ධනෙ ලැබේවා. ධනෙ ලැබී මගේ දෙමව්පියන් එක්ක, සහෝදර සහෝදරියන් එක්ක, අමුදරුවන් එක්ක, හිතමිතුරන් එක්ක, නෑදෑයන් එක්ක මගේ යශෝ කීර්තිය දසත පැතිරේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ ධර්මතාවයි. භෝගේ ලද්ධා සහ ධම්මේන යසං ලද්ධා සහඥාති සහ උපජ්ජායේහි කිරන් ජීවාමි දීගමද්ධායම් පාලේනීති අයං සත්‍යෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මි ධාර්මිකව ධනවත් වී යතෝ කීර්තිය සපිරිවරින් පැතිරි ඉර කාලයක් නිරෝගීව ජීවත් වෙම්වා කෙනෙක් තුන්වෙනි දුර්ලභ වූ ඉෂ්ඨකාන්ත මනාපෝ ධර් සතරේ තුන්වෙනි ධර්මතාවය භෝගේ ලද්ධා සහ ධම්මේන යසං ලද්ධා සහ ඥාති සහ උපජ්ජායෙහි චිරං ජීවිත්වා දීගමද්ධායම් පාලෙත්වා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජාමි इति අයං චතුත්ථෝ ධම්මෝ යිද්දෝ සන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි ධාර්මිකව ධනවත්ති යසෝ කීර්ති අසතිරිවරෙන් ප්‍රතිරි නිරෝගී සෝයෙන් චිර ජීවණයෙන් ජීවත් වී ආයුෂාගේ කෙලවරන මරණින් මැත්තේ ස්වර්ග සංඛ්‍යාත සුගති ලෝකේ උපදින්වා කියන එක ඉෂ්ට වූ කාන්තෝ මනාප වූ සිතන පතන හතරවෙනි දුර්ලභ කාරණය. ඉමේකෝ ධාපති චත්තාරෝ ධම්මා ඉත්තා සංසාමනාපා දුර්ලභා ලෝකස්මි. සිතානින් මෙන්න මේ සතර තමයි ලෝකේ ඉෂ්ඨ වූ කාන්තෝ මනාප වූ හිතන පතන ප්‍රාර්ථනා කරන දුර්ලභ කාරණා සතර මේකයි. දැන් මේ කාරණා හතර පැහැදිලි. බෞද්ධයෙක් විසින් මේවා ලබන්නට ඕනේ. බෞද්ධයෙක් විසින් ධාර්මිකව ධනවත් වෙන්න ඕන. ධනයේ කෙරෙහි තෘෂ්ණාව වඩන්න නෙමෙයි. දම් පින්කම් කරගන්න පාරමී පුරා ගන්න. යසෝ කීර්ති අවශ්‍යයි. යසෝ කීර්ති කියලා මෙතන කියන්නේ ගුණ සතනේ පමණක් නෙමෙයි. සිල්වත්, ගුණවත්, නැනවත්, කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයයි. ඒක අවශ්‍යයි. නිරෝගීව චිර ජීවනයෙන් දීර්ඝාස ලැබෙන්න ඕන කරන්න නිකන් නෙමෙයි. සීල, සමාධි, ප්‍රඥා තීර්ථයෙන් පාරමී පුරා ගන්නටයි. ඊළඟට දේශනා කළේ ස්වර්ගය. මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා නම් අපායට නොගියilla. මනස දුර්භාග්‍ය නොවි. මනස ලෝකයේ ජීව ලෝක හයයි තියෙන සුගතියකට යන්න ලැබේවා කියන එක අවශ්‍යතාවක්. ඒ මොකද අපායට ගියා නම් කුසලයක් කරගන්න හිතන්නවත් ලැබෙන්නේ ඉතින් සුගතියේ කියන එකේ කොටස් තුනක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයයි ජීව ලෝක හයයි කාම සුගතිය. ඊළඟට බ්‍රහ්ම ලෝකේ තියෙනවානේ 16ක් ඒ සුද්ධාවාස පහ හැර ඉතිරි 11ක් තියෙනවා. ඒ 11ට කියන රූප භූමිය කියලා. තව තියෙන අරූප ලෝක හතරක්. ඒවා සුගති. තවත් තියෙන සුගතියක්. ඒ සුගතියේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එමෙති ශෝබන ගමනින් යා යුතු අමාම නිවන් සුවය. එතන භූමියක් නැහැ. කල්ප රෝක්ෂ හිමානාදී කිසිවක් නැහැ. එතන තියෙන්නේ විමුක්ති සුවය. අවේදේක සුවය. ඒක තමයි අන්තිම සුගතිය. මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමට යම් ප්‍රාර්ථනාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඉනේසංකෝ ගාපති චතුන්නම් ධම්මානං ඉත්තානං කන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තಂತಿ මහසිතාලෙනි ඉෂ්ට වූද කාන්ත වූද මනාප වූද හිතන පතන මේ දුර්ලභ කාරණා සතර අත්පත් කර ගැනීමට සම්පත් හතරක් හේතු වෙනවා ඒ මොනවාද සම්පත් හතරේ ශ්‍රද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා ප්‍රඥා සම්පදා මෙන්න මේ ධර්මතා හතරයි මේ ධර්මතා හතර අනුගමනය කිරීමෙන් අර මුලින් සඳහන් කළ ඉෂ්ට කියන්නේ කැමැති වෙන්නේ කාන්ත කියන්නේ කැමැති වෙන. මනාප කියන්නේ හිතේ ප්‍රීතිය වඩවන, හිතසුව සලසන. දුර්ලභ වූ කාරණා සතර. එනම් දහමින් ධනවත් වීමට, යසෝකේතය යසපිරිවරින් පැතිරීමට, නිරෝගීව චිර ජීවනයෙන් ජීවත් වීමට, ආයු කෙලවර සුගතියට යාමට හේතු වෙනවා මේ ධර්මතා හතර. මොනවාද? සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා. ඊළඟට සරුවඥන් වහන්සේ තෝරන එකක් ගානේ සද්ධා සම්පදා කියන්නේ මොකක්ද? සද්ධාපි තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තාදේ මනුෂානම් බුද්ධෝ භගවාති සරුවඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදවතින් පිළිගන්නවා ඒ මාගේ සරුවඥන් වහන්සේ වාසනාසහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේයින් අරිහත් නම් වෙනවා. ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඔහොම එකක් එකක් ගානේ සිහි කරමින් ඒ සරුවක්ඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදපත්ලෙන් පිළිගන්න. ඒ කියන්නේ තමන්ගේ දන්නා දන්නා ධර්මත බුද්ධ ගුණ බුද්ධ චරිතය සිහිපත් කරමින් ඒ ස්ථීන වශයෙන් පිළිගන්න. මනෝ ප්‍රඥානේ පිරුව ඇති පිළිගන්නවා. වා ප්‍රනිදානයේ පිරුව හැටි පිළිගන්නවා. මහා ප්‍රනිදානයේ පිරුව හැටි පිළිගන්නවා. සූවිසි විරණපතෝ ලැබුව හැටි පිළිගන්නවා. අස්තේස් මාස්නේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දුන්න හැටි පිළිගන්නවා. දෙසතුරුවක් දැමීදී සත්තරක් මහ පොළොව කම්පා කළ හැටි පිළිගන්නවා. වගේම දීපංකර පාදමෝලයේදී අස්ත්‍ර ධර්ම සමවදානයේ නියත විවරණ ලබාගත් හැටි පිළිගන්නවා. මනුෂ්‍ය ලෝකෙ උපදින්න ප්‍රථමයෙන් තව දුෂිත දිව්‍ය ලෝකයේ ශ්‍රේතකේතු දෙව් රජ කෙනෙක්ගේ සිටේ දසදහසක් සක්වල දෙවිවරුන්ගේ ආරාධනය පිළිගත් බව පිළිගත්. පස්මහා බැලුම් බලා මෞපියන් වෙත පැමිණ සතෝ සම්පජානකාරීව ප්‍රතිසන්දිගත් බව පිළිගත්. ප්‍රතිසන්දිගත් දාසය දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යාරි සිද්ධ වූ ඇති පිළිගත්. උත්පත්ති මංගල්‍යයේ ප්‍රාත්‍යාරි සිදු වූ ඇති පිළිගන්නේ. එවැගේම වාස 16 දී ශිල්ප දක්වෝ ඇති පිළිගත්. එවාගේම රාජ්‍යශ්‍රියට පත් වූ බව යශෝදරා දේවිය සමග සිට රාහුල පුත්‍රයන් උපන්න දාසේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙච්ච බව ආලාර කාලා මුද්දකරා පුත්‍රයන් වෙත පැමිණ සාකච්ඡා කළ ප්‍රමණින් ඥාන සමාපatti ලැබූ බව මහා ප්‍රධාන වීර්ය වැඩූ බව නැදුම් පිළිවෙත සොයාගත් බව බුදු වෙන දාසේ අලුයම් කාලයේ පස්මහා සීනයක් දුටු බව සුජාතාව පිළිතුරු පිළිගන්නෝ අයුරු එවාගේම සොත්තිය බ්‍රාහ්මණතුමා කුසකනමිති පිළිගන්නෝ අයුරු බොමුලා වෙත වැඩම කරවෝ ආකාරය බොමුලාරා වැඩ ඉඳගෙන මාර පරාජය කොට ලෝතර බුද්ධත්වයටපත් වූ ආකාරය ඔක්කොම පිළිගන්න. එවාගේම දල්සක් පැවතුම් දේශනිය ගැන පිළිගන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 අනුව්‍යංජන ලක්ෂණ ආදී රූපකා සම්පත්‍ය ඇති බව පිළිගන්න. ඒ සාරුවක්ඥන් වහන්සේ දෙසූ සුපරිසුද්ධ වූ සේසත් ධර්මයේ ස්වාක්ඛාත බව පිළිගන්න. සාන්දෘෂ්ටික බවක් පිළිගන්න. අකාලික බවක් පිළිගන්න. ඒහිපාසික බවක් පිළිගන්න. ඕපනයික බව පිළිගන්නවා. පච්චත්තං වේදිතම්බ විඤ්ඤෝහි ගුණ ඇති බව පිළිගන්න. ඒ ධර්මයට අනුව මඟඵල නිවන් ලබාගත් ආර්ය මහා සංඝ රත්නයේ සුපටිපන්න නම් බවද උජුපටිපන්න නම් ගුණ ඇති බවද ඥායපටිපන්න ගුණ සමන්විත බවද සාමීච ප්‍රතිපන්න ගුණ සමන්විත බාද පිළිගන්න. එවැගේම ආහුනේය ගුණයෙන්, පාහුනේය ගුණයෙන්, දක්ෂිනේය ගුණයෙන්, අඤ්ඤලේ කරණීය ගුණයෙන් සහ අනුත්තර පුණ්‍යාක්ෂේත්‍ර ගුණයෙන් සමන්විත බව පිළිගන්න. මේ විදිහට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ පිළිබඳව පදපත්යෙන් පිළිගැනීමක් වෙයි නම් ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. මේ ශ්‍රද්ධාවේ එසේ පිළිගැනීමට කියන සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. තමන්ගේ හිතේ දුකක් දුම්නසක් කනගාටුවක් රාගයක් දෝෂයක් මෝහයක් ගැලමීමක් ආවම දේවාල ගානියන් නැතුව සායි බබා වැනි සාන්තුවරයන් සොයා යන්නේ නැතුව වෙනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ යන්නේ නැතුව නිතරුණේ කල් ගෙවන්නේ නැතුව බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය සිහි කරනවා එසේ රත්නත්‍රය සිහි කරලා හිත පහදවා ගන්නවා ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධාව කියලා දාන ශීල භාවනාදී කුසල ක්‍රියාවන් කරන්න අවස්ථාවක් ලැබිච්චාම යම් යම් බාධාවල් එන්න පුළුවන්. විශේෂයෙන්ම බඩේ අමාරු ඇඟේ පොතේ රිදීම් කැක්කුම් එහෙම නැත්නම් ජල ගැලීම් වර්ෂාව සීතල උණුසුම මැසිමඳු රූපේලා වෙනත් වෙනත් මේ බාධාවන් එන්න පුළුවන් එවැනි අවස්ථාවල තමන් හිතෝ පැතෝ බින්කමට කවදාකවත් පස්සට අඩිය නොතබා සෝන වීර සංග්‍රාමයේ යෝධයෙක් වාගේ උද්‍යෝගී මත් ඉදිරිපත් වෙලා කුසල ක්‍රියාව කරන්න යෙදෙන්නේ සම්පක් සඳන ලක්ෂණ ශ්‍රද්ධාව නිසායි. අර මහා බෝසතාණන් වහන්සේ කදිරංගාර බෝධිසත්ව කාලයේදී ගිනි අඟුරු වල මැද්දට පැනලා දානි දුන්නේ අන්න සම්පක් සඳන ලක්ෂණ ශ්‍රද්ධාව යානුභාවී. ඒ වගේම මණ්ඩක ඉන්න සිටේ වනම් වැටෙනවා. දහවියා ගොඩ ඉන්න සිටේ වනම් වැටෙනවා. එහෙම නැතුව ගමක් ළඟනයක් දොරටුව ළඟ ඉන්ද්‍ර කියලා සිටවන යහි කඩුල්ලේ කණුවක්. මේ කණුව හර ඇති දව කොටයක් අතරේයක් පොළවේ ඉඳනවා අතරේයක් පොළවෙන් උඩටම වෙලා තියෙන්නේ ඒක තමයි ඉදි කඩුල්ලේ ඉන්ද්‍ර කියලා කියන්නේ. මේ ඉන්ද්‍ර කියන්නේ අලිය කොටුවක් ගලවන්න බෑ. වේරම්බ වාසයට සොලවන්න බෑ. ඒ වාගේ තමයි තුනුරුවන්ගේ ගුණ කෙරෙහි පිහිටුවාගත්ත නොසැලෙන ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහා ශ්‍රාවකත්වයේ අග්‍ර ශ්‍රාවකත්වයේ පතාගෙන එන විවරණ ප්‍රතුන් ලබාගත් බෝසතාණන් වහන්සේලාට භවයෙන් භවයට පිහිටන ශ්‍රද්ධාව. ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. ඒ වගේම මාර්ගඵලාභීන් පහළ වෙන ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි. ඒක මායයට සලවන්න බෑ. ජිනක් බුදුරජාණන් වහන්සේ සූනම් වර්තමාන ඔබතුමා තමන් වෙත පැමිණියාම ධර්ම දේශනා කිරීමෙන් ඔහු සෝවාන් වුණා. සෝවාන් වෙලා තේ නිවසට ගියාම එන්න බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකයේ ටිකක් අහන්න මේක පෙර මං කියවා නේද සංස්කාර සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. එහෙම නෙමෙයි සමහර සංස්කාර නිට්ටයයි සමහර සංස්කාර සැපයි සමහර සංස්කාර ආත්මයි කියලා විපරීත බණක් කිව්වා. ඉතින් මේ සෝනම් වර්තමානෝක දැන් සෝවාන් වෙලා ඉන්නේ. එතුමාගේ හිත සලනේ වෙන්නේ ශ්‍රද්ධාව සලවන්නේ නැහැ. එතුමා කල්පනා කළා බුදුවරයන් වහන්සේලාට වචනම වර්ධින්නේ නැහැ. වරක් කියදේ නැවත සංශෝධනය කරන්න සිදු වෙන්නේ නැහැ. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ. බුදු වේසින් ආපු කෙනෙක් වෙන්න ඕනේ කියලා එම සමුන්නාසේ කවුද කියලා. මාන දේවපුත්‍රයා බොරු කියන්නේ නැහැ. මානාලික කම නිසා යෝ අපරාධය කරන්නේ. එයා හිතා මං අසවර්ගදී පුත්‍රයා කියලා. පස්සේ මේ ශූරම්බත් මානවකේ අසුරසනක් ගහලා කිව්වා වසවර්ගදී පුත්‍රයේ ඔබයන් එක්කෙනෙක් මේ 100ක් 1000ක් ආවත් මාළද අවබෝධයේ සලවන්න බෑ කිව්වා මොහු අසුරදාන් වුණා. මේ වාගේ සෝවාන් වුණන් පස්සේ පිර ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව. එයින් ලෝකෝත්තර ශ්‍රද්ධාවක් අධිගම ශ්‍රද්ධාව. අනිත්‍ය ලෞකිකයි. දැන් මෙන්න මේ ශ්‍රද්ධාව යම් කෙනෙකුගේ හිතේ නිතර නිතර හොඳින් පවතිනවා නම් ඒකට සද්ධා සම්පදාව කියනවා. සද්ධා සම්පදාව කියනවා නම් සැබවින්ම මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ඛා ගුණ පිහිටෙනවා. සෑම සත්‍යයන් කෙරේ කරුණා මෛත්‍රියේ පිහිටෙනවා. ඒසා කවදාකවත් සතෙක් මරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ සතු නූල් කොටක්වත් වංචාවෙන් ගන්න හිතෙන්නේ නැහැ. විද්‍යාචාර හිතක් පහළ වෙන්නේ නැහැ. බොරුවක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. දුරාපාන සඳහා සිතක් පහළවන්නේ නැහැ. හේලම්බසක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. පරිස වචනයක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. නිෂ්ඵල වචන කියන්නේ හිත පහළ වෙන්නේ නැහැ. අනුන්ගේ දේශ ආශා කරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම නිසිරුදු ගන්නෙත් නැහැ. මේ දස අකුසලෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා සද්ධා සම්පත්තිය නිසා. ඒ ශ්‍රද්ධා සම්ප්‍රත්‍යයෙන් ඉන්න නිසා බොහොම අනලස්ව තමන්ගේ ව්‍යාපාර කටයුතු ධාර්මිකව දියුණු කරනකොට දැනෙන් ධනෙ ලැබෙනවා. ධනෙ ලැබෙන්න වගේම ශ්‍රද්ධාවන්තයා බැවින් ගුණ කතාවක් පිරිවර සම්ප්‍රත්‍යයක් වැඩෙනවා. ඒ වගේම නිරෝගී සෝයක් දීර්ඝ අවශ්‍යයක් වැඩෙනවා. ආයත කෙලවරේ කාන්තේම සුගතිගාමී වෙනවා. සීල සම්පදා නමින් දේශනා කළේ ගෘහස්ත බෞද්ධයන් විසින් නිත්‍ය වශයෙන් පංචශීලය සමාදන්ව රකින්න පුළුවන් ආජීව වර්තමක ශීලය සමාදන්ව රකින්න පුළුවන් උපෝසත වශයෙන් තේවස් සමාදන් වෙන්න පුළුවන් නිත්‍ය වශයෙන් දස ශීලය සමාදන් වෙන්න පුළුවන් ඒ කවර හෝ සමාදන් වෙන ශීලය අකණ්ඩ අච්චිද්‍ර අසබල අසල්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමත්ත සමාධි සංවත්තනයේ තේන අංගයෙන් ආරක්ෂා වෙනවා නම් අන්න සීල සම්ප්‍රදායයි. අකණ්ඩ කියන්නේ මුලින් අගින් සිකපදයක් නොමිද රැකීමයි. අත්‍යදල කියන්නේ මැදින් සිකපදයක් නොමිද රැකීමයි. අසබල කියන්නේ හේලියද ශික්ෂාපද කීපයක් දිනගන්නේ නැතුව රැකීමයි. අකල්මාස කියන්නේ තනින් තනි සිකපද නොමිද රැකීමයි. බුජෙස් කියන්නේ මම සීලවන්තයෙක් බව අනිත්‍ය දැනගනිත්වා කියලා මට කවුරුත් වඳිත්වා පුදත්වා ගුණ කතනේ කෙරෙත්වා මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබේවා සීලය නිසා කළ හේතුවත් අන්න තෘෂ්ණාවට වහල් වුණා. ඒ වාගේ තෘෂ්ණාවක් පහළ කර නොගෙන නිස්සරණ අධ්‍යාසයෙන් සීලය රැකීමට කියන බුද්ධිච්ච සීලය කියලා. විඤ්ඤුප්පසත්ත කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්වොත් සාදු කියා සතුටු වෙන්න පුළුවන් ඇති ප්‍රඥා සීලය විඤ්ඤුප්පසත්ත සීලයක්. අපරාමර්ථ සීලය කියන්නේ මම මේ සීලය නිසා ඊළඟට දෙව්ලෝ යන්න ඕන, සත්දෙව් රජ වෙන්න ඕන. එවාගෙම බ්‍රහ්ම සම්පන්න ලබන්න ඕන, සත්විති රජ වෙන්න ඕන. කාන්තා පක්ෂ කෙනෙක් නම් මම දෙව්ලොවදී සත්දෙව් රජුරුවන්ගේ අගමහේසේ වෙන්නට ඕනේ. මේ වාගේ නොයෙක් නොයෙක් දිව්‍ය මානුෂාගේ ලෞකික සම්පත් ඇතුව සීලය නිසා පරාමත්තයි. කෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්ලා ගනු ලැබූ සීලයක් වෙනවා. එසේ නැතුව මගේ මේ සීලය අසවල් බෝධිඥාණයෙන් 15500ක් දෙලසුන් ජයගෙන අමාම නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියලා කක්නා සීලය අපරාමර්ථ සීලයයි. සමාධි සංවර්ධනක කිව්වේ මේ ලෙස ආරක්ෂා කරන සීලයක් ඇති සීලවන්තයාට දහස් මුල ගියත් වාඩි වුණත් හිත සමාධි වෙනවා. එදකවා කුටියක හිටියත් හිත සමාධි වෙනවා. ගලිතලාත් ගල්තලාත් හිටියත් හිතේ සමාධි වෙනවා. වාඩි වුණත් හිත සමාධිය වෙනවා. හිතගෙන හිටියා හිත සමාධිය වෙනවා. ඒ වගේම ඇවිදින්න හිටියා හිත සමාධිය වෙනවා. සායනගත හිටියා හිත සමාධිය වෙනවා. මක්නිකාද සීලය පිරිසුදුයි. සීලය පිරිසුදු නිසා අනිත් පිළිවෙලින් ආනිසංස රාශියක් ඒ ජීවිතෙ ලැබෙනවා. විනයෝ සංවරස්ථාය ඒ සීලය සංවර වීම පිණිසයි. සංවරෝ අවිපටිසාරස්ථාය ඒ සීලවන්ත බව පසු නොතැවීම පිණිසයි. අවිපටිකාරෝ පාමොඤ්ඤත්තාය එසේ විපිලිතර නොවීම ලදරු ප්‍රීතිය පිණිසයි පාමොඤ්ඤම් පීතත්තාය ලදරු ප්‍රීතිය පස්වලක් निराமிෂ මහත් ප්‍රීතිය පිණිසයි හේති පස්සද්ධාය ඒ निराமிෂ පස්වලක් ප්‍රීතිය කාය චිත්ත පස්සද්ධිය පිණිසයි පස්සද්ධි සුඛත්තාය කාය චිත්ත පස්සද්ධිය කායික මානසික निराமிෂ සැපේ පිණිසයි සුඛං සමාදත්තායේ කායික මානසික නිරාමිෂ සැපයේ චිත්ත සමාධියේ පිණිසයි සමාධි යථා භූත ඥාන දර්ශනත්තායේ සමාධියේ උදයව්‍ය ඥානයේ භංග ඥානයේ ලැබෙනු පිණිසයි යථා භූත ඥාන දර්ශනන් නිබ්බිදත්තායේ යථාභූත ඥාන දර්ශනය භාසුපාඨාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන මුංජිතුකාමිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරුපේක්ෂා ඥාන පිණිසයි නිබ්බිදා විරාගත්තාය ඒ ඥාන පරම්පරාව විරාග සංඛ්‍යාතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඥාන පිණිසයි යාගෝ විමුක්තතාය ඒ සතර මාර්ග ඥානය සතර ඵලයේ උපදවා ගැනීම පිණිසයි විමුක්ති විමුක්ති ඥාන දර්ශනාත්තාය ඒ ලෝකෝත්තර සතර ඵලයටපත් වීම නිසා සත්‍යමේක්ෂා ඥානෙ පහළ වෙනවා ඒ පිණිසයි විමුක්ති ඥාන දර්ශනං අනුපාදා පරිනිබ්බානත්තාය ඒ මේ විමුක්ති ඥාන දර්ශනයෙන් නම් තණ්හා දිට්ඨි උපාදානාදී සියල්ල අත්හැර දමා යන අනුපාදා පරිනිර්වාණ සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි. ඒක දත්තා කතා දහම් කතාව අවශ්‍යන්නේ මේ පිණිසයි. ඒක දත්තා මන්තන ධර්ම සාකච්ඡාව අවශ්‍ය වෙන්නේ මේ පිණිසයි. ඒක දත්තං සෝතාවදානං දසවන්නමාගන දහම් නැසී යුත්තේ මේ පිණිසයි. යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ මේකේන තෘෂ්ණා දෘෂ්ටි ආදී උපාදානයන්ෙන් සදාත වැළකීලා අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි මෙන්න මේ රක්නා සීලයේ මේකට කියනවා සමාධි සංවර්ධනික සීලය දැන් ඉතින් මේ විදිහට සලකා ගත්තාම මේ සීලවන්තයා සීල සම්පදාමේ යුක්ත බැවින් සැබවින්ම නිත්‍ය වශයෙන් පංච සීලය රකින්න ආගේ වස්තම සීලය රකින්නවා පස්වෙන් දසා කුසලෙන් වළකිනවා එනිසාම අප්‍රමාදව තමන්ගේ ජීවනෝපාය කටයුතු කරන බැවින් ශීලවන්තයාට ධාර්මිකව ධනිය ලැබෙනවා ශීලවන්තයාගේ අශෝකීර්තිය දසත පැතිරෙනවා ශීලවන්තයා ශීලක ශීලවන්තකම නිසාම නිරෝගීව චිරජීවනයෙන් ජීවත් වෙනවා ශීලවන්තයා අවශ්‍ය කෙලවරේ කාන්තේම සුගතිපරායන වෙනවා තුන්වෙනි කාරණය යාග සම්පදාය ත්‍යාග සම්ප්‍රදා නමින් මෙතන හඳුන්වන්නේ මෙහෙමයි කරුණු හයකින් ත්‍යාගය පුරුදු කරනවා. විගතව මල මස්සේරේන ඡේදසාගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පායසපානී යාසයෝගෝ වස්සගරතෝ දාන සංවිභාගරතෝ මේකේන ලක්ෂණ අනුව ත්‍යාගය පුරුදු කරනවා. විගතමල මස්සේරේන ඡේදසාගාරං අධ්‍යාවසති කියන්නේ gedara වාසය කරන්නේ මසුරු මල හිතින් ඉවත් කරලා මට යමක් කාට හරි පරිත්‍යාග කරගන්න ලැබේවා කියන චේතනාවෙන් තමයි දවස ගෙවන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. එවාගෙම මුත්තේජාගෝ කාට නමුත් යමක් පරිත්‍යාග කරනවා කිසිම ආශාවක් නැතුව. ගියන්න, පරිද්දන්න, දුගියන්න, මගියන්න, අසරණ යන්න, ත්‍රිසං සතාට පවා යමක් පරිත්‍යාග කරන්නේ කිසියම් දෙයක් අපේක්ෂා නොකර බලාපොරොත්තු නැ තෘෂ්ණාවක් නැහැ. පයස පානේ අත හොදාගත් ගමන් වගේ ඉන්න යමක් පරිත්‍යාග කරන්නේ. යාච යෝගෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට අහවාගේ වුණේ කියලා ඉල්ලන්නේ සුදුසු ඇටියට ඉල්ලුවොත් නොදී ඉන්නේ නැතුව පරිත්‍යාග කරනවා. වස්කාග්ග රතෝ හැම වෙලාවෙම බෙදා හදා දෙන්න පුරුදු වෙනවා. ඒ වගේම දාන සංවිභාග රතෝ තමන් උපේන දෙයින් අග්ගස දාණය දෙනවා. තමන් පරිභෝග කරන්නේ කෙනෙක් ඉල්ලුවොත් ඒ දෙනවා. මෙන්න මේ කරුණ අයෙන් යුක්තව පරිත්‍යාගයේ පුරුදු කිරීමට කියනවා ත්‍යාග සම්ප්‍රදාය කියලා. මේ ත්‍යාග සම්ප්‍රදාය යම් කෙනෙකුගේ හිතේ දියුණු කරගත්තා නම් ත්‍යාගවන්තයා සැබෑ ශ්‍රද්ධාවන්තයෙක්ද වෙනවා සීලවන්තයෙක්ද වෙනවා. ඒක ත්‍යාගවන්තය අප්‍රමාදව කටයුතු කරන බැවින් ඥානින් ධනවත් වේදවා. එවාගේම ත්‍යාගවන්තයාගේ ගුණ සතනේ යසෝ කීර්තිය පැතිරෙනවා. ත්‍යාගවන්තයා ත්‍යාගවන්තකම නිසාම නිරෝගී වෙනවා දීර්ඝාස විඳිනවා. ත්‍යාගවන්තයා හේතුයෙන් සුගති ලෝකයක උත්පත්තිය ලබනවා. හතරෙනි කාරණේ තමයි පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදායේ ප්‍රභේද රාශියක් තියෙනවා. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා කොටස් තුනකට බෙදෙනවා. බණ ඇසීමෙන් දහම් පොත්පත් කියවා ගැනීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ලබන ආબોධයට කියනවා සුතමේ ඥානෙ කියලා. චින්තාමය ඥානය කියන්නේ තමන්ම තමන් හිතාමතා යම් යම් දේ කරනවා ආબોධ කරගන්නවා ඒක චින්තාමය ඥානය. භාවනාමය ඥානය විශිෂ්ටයි. මෙතන පඤ්ඤා සම්පදාකයේ භාවනාමය ඥානයයි. භාග්‍යතුන් වහන්සේ සිටුවරයාට දේශනා කළා සිතානෙනි මේ සිත අඳුරු කරන්නා වූ උපක්ලේශ පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද නීවරණ කියන ආසාව ව්‍යාපාද නීවරණය කියන්නේ හිතේ තරහව. තීන මිද්ද නීවරණය කියන්නේ හිතේ ඇලිමැලි අලසකම. උද්දච්ච කුක්කුච්ච නීවරණය කියන්නේ හිතේ නොසන්සුන්කම හා පසුතැවිල්ල. විචිකිච්ඡා නීවරණය කියන්නේ සැකේ සංකාව. මේවා හිතේ පහළ වෙනකොට හිත අන්ධකාරයි. හිතට ආબોධයක් ලැබෙන්නේ ධානයක් සමාධියක් උපදින්නේ නැහැ මේවා පහත් වෙනකොට. මෙයා මැඩ පවත් ගන්න භාවනා කරනවා. කාමච්ඡන්ද නීවරණේ නැඳපත් වෙලා සමාධියක් උපදවා ගන්න පිළිකුල් භාවනා වඩන අසුභ භාවනා වඩන. ඒකෙන් ඥාන උපදවාගෙන විපස්සනාක් නැගෙනවා. අන්න ප්‍රඥා සම්පදාව. ව්‍යාපාදයේ නැඳපත් ගන්න මෛත්‍රිය වඩනවා. කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ඛා වඩනවා. එන් ඥාන උපදවනවා. විපස්සනාවත් වඩනවා. මෙන්න පඤ්ඤා සම්පදා. ඊන නිද්දේ නැඳපත් ගන්න ආලෝක සංඥා වඩනවා. රාත්‍රී කාලයේත් මහා මද්දාන වාගේ හිතාගෙන ආලෝක සංඥා ඇති කරන ඥාන උපදවනු. ඥාන උපදවලා විපස්සනාට හැරෙනවා. අන්න පඤ්ඤා සම්පදා. උද්දච්ච කුක්කුච්චේ මැඩ පවත්වන්නේ ආනාපාන සතිය වඩනවා. එන් ඥාන උපදවා විපස්සනාවට හැරෙනවා. ඒ පඤ්ඤා සම්පදා. විචිකිච්ඡා මැඩ පවත්වන්නේ බුද්ධානුස්සතිය වඩනවා. එයින් උපචාර සමාධිය ලැබනවා විපස්සනා ඥාන වඩනවා. මෙන්න පඤ්ඤා සම්පදා. මෙම පංච නීවරණ මැද සවස්වාගෙන හිත නිරන්තරයෙන් ත්‍රිසුදුව කුසාසිත පෙළි පෙළි පහළ වෙන හැටියට යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරමින් මෙන්න මේ භාවනා ක්‍රමයන් අත්හදා ගන්නවා නම් පළපුරුදු කර ගන්නවා නම් පුහුණු කර ගන්නවා නම් එයින් ලැබෙනා වූ චිත්ත සමාධියෙන් ලැබෙන ප්‍රඥාට කියනවා පඤ්ඤා සම්පදා අර මුලින් සඳහන් කළ ශ්‍රද්ධාවක් සීලයක් ත්‍යාගයක් මේකට උපනිශ්‍රේ වුණා මේ තුන ඇත්තන් තමයි මේ ප්‍රඥාව පහළ කරගන්න ලැබෙන්නේ. භාවනාවක් කරන්නේ මේ තුන ඕනේ කරනවා. ශ්‍රද්ධාව ඕනේ, සීලය ඕනේ, ත්‍යාගය ඕනේ. ඒවා පිහිට කරගෙන දැන් මේ භාවනා ඥානෙ පහළ කරගන්නේ. හැබැයි අර තුනට වඩා විශිෂ්ටයි මේ ප්‍රඥා මේ සම්පදාව. ඒතකොට ප්‍රඥා සම්පදාය නැති ඥානවන්තයා සදා සද්ධාවන්තයෙක් වෙනවාමයි. සදා සීලවන්තයෙක් වෙනවා. සදා සද්ධා ත්‍යාගවන්තයෙක් වෙනවා. එවැගේම සැබෑම අප්‍රමාදී කෙනෙක් වෙනවා. තනට සුදුසු නුවණ හසුරුවා ගන්න දාන්නවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වේදවා. යසෝ කීර්තියක් පැතිරෙනවා. නුවණ නිසාම නිරෝගී සුවයෙන් චිර ජීවනය විඳිනවා. ඒ වගේම ආයු කෙලවරේ කාන්තේම සුගති ලෝකයකට යනවා. දැන් ඔන්න පහදා දුන්න බුදුරජාණන් වහන්සේ දැනින් ධනවත් වෙන්න යසෝ කීර්තිය ලබන්න නිරෝගීව ජීවිත දීර්ඝාසු විඳින්න සුගතයකට යන්න හේතු හතර පහදා දුන්නා. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟට දේශනා කළ කාරණා හතරක්. ඒ කියන්නේ මේ සද්ධාව, සීලය, ශ්‍රතය, මේ ත්‍යාගය ඥානය පිහිට කරගෙන ධනවත් වුණා මදි. ඒවා ප්‍රයෝජන ගන්න ඇති ආකාර හතරකින් දේශනා කළා. ප්‍රයෝජන ගන්න හැටි මෙහෙමයි. Taman සැප විඳිනවා. Taman හොඳට කැම දීම, දුම් පැලදුම් පරිභෝග කරනවා. යාන වාහන හැම දෙයක් පරිභෝග කරනවා අර සම ජීවිත ජීවිතතාවය හැටියට. ඊළඟ තමන්ගේ දෙමව්පියන් හොදෙන් පෝෂණය කරවා ගන්න. තමන්ගේ අමුදරුවා, තමන්ගේ සේවක සේවිකාවන්, තමන්ගේ අසල්වැසියන්, තමන්ගේ හිතමිතුරන් හැම දෙනාටම අවශ්‍ය විදිහට සංස්කලසලි සංදා කරමින් ඒ ඇත්තන්ව පෝෂණය කරගන්න. ඒ සඳහා ධනෙ වැය කරනවා. ඒ ධනෙ වැය කරන්නේ යමක් ලබා ගන්න හැම නෙමෙයි. ආසාවෙන් නෙමෙයි. ඥානවන්තවයි කරන්නේ. දෙමෝපියන්ට සැලකන්නේ බොහොම ඥානවන්ත කල්පනාවකින්. මේ දෙමෝපිය අපට කුඩා කාලේ මේ විදිහට සැලකලා අපි මේ හොඳ දරුවන් වෙලා ඉන්නේ. දෙමෝපිය අපේ දෙවියෝ, දෙමෝපිය අපේ බ්‍රහ්මයෝ, දෙමෝපිය අපේ බුදුවරු, දෙමෝපිය අපේ පින්කෙත, දෙමෝපිය අපේ ගුරුවරු. එසා අපේ දෙමෝපියන් අපි මේ කරන සංග්‍රහය මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා. මගේ මේ කෑම බීම ඇඳුම් පැළඳුම් දෙහෙත් හේත් හැම උපස්ථානියක් මගේ දෙමව්පියන් දිව්‍ය ඖෂධ වැනි වෙලා දෙමව්පියන්ගේ තේ ශ්‍රද්ධාව වැඩේවා, සීලය වැඩේවා, ත්‍ෘතේ වැඩේවා, ත්‍යාගය වැඩේවා, ඥානය වැඩේවා, සමත භාවනා වැඩේවා, විපස්සනා භාවනා වැඩේවා දෙමව්පියෝ දෙන්නා සතර දුකින් අන්තිමේදී අමා මහ නිවන් දකිත්වා කියලා කරුණාව මෛත්‍රිය පෙරදු කොටගෙන ඥාණයෙන් තමයි උපස්ථාන කරන්නේ. දරුවන් සලකන්නේත් එහෙමයි. මේ දරුවෝ අපවාගේ සංසාරයේ ජාති ජරා මරණ විඳ විඳ ආදාපේ දරුවන් බවට ආවා. මේ දරුවන් අපි සංග්‍රහ කරනවා. කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් හැම දෙයකින්ම දෙහෙතෙන් හේතෙන් අපි මේ කරන සංග්‍රහය මේ දරුවන්ගේ හිතේ කුසල් සිත් පහළ වෙන්න උපනිශ්‍රේ වේවා මේ දරුවෝ ශ්‍රද්ධාවන්ත වෙත්වා සීලවන්ත වෙත්වා සුතවන්ත වෙත්වා ත්‍යාගවන්ත වෙත්වා ඥානවන්ත වෙත්වා ගුණනුවණැත්තෝ වෙත්වා බෝසත් ගුණැත්තෝ වෙත්වා මේ අතෝ දාන සීල භාවනා කුසල් රැස් කරලා මෙලොව පරලොව ජයගෙන සසර කතරින් එතර වී අමා මහ නිවන් දක්වා කියලා දරුවන් සංග්‍රහ කරනවා. ඔය වගේ නෑදෑයන් හිතේ මිතුරන් සේවක සේවිකාවන් අසල්වැසියන් ආගන්තුකයන් හැමදේට සංග්‍රහ කරනවා. එතකොට මේ සංග්‍රහය නිදානයක්. පුණ්‍ය නිදානයක්. ඒ සඳහා කරන වැය වේගම් අස්ථානගත වීමක් නොවේ. ඒවා නිදාංගත වුණා. එන්නේ පළවෙනි ජයග්‍රහණය ඒකයි. ඊළඟට කාට කාටත් වෙනවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රිය අමනාප පුජ්‍යලයන්ගෙන් යම් කරදරෙන්ද පුළුවන්. එවැනි අවස්ථාවලදී කම්පා වෙන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, සැලගන්නේ නැතුව නැනනුවන මෙහෙवला ධනෙ වැය කරනවා. රජ කෙනෙකුගෙන් මේ කරදරයක් ආවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ වෙනුවෙන් ධනය වැය කරනවා මේ රජතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නනනු නැති කෙනෙක් වේවා ධර්මිෂ්ඨ වේවා මම මේ පරිත්‍යාසන ධනය මගේ ධනේ රාජසන්තය කරනවා නම් ඒ රාජසන්තය කරන ධනය මේ රජුරුවන්ගේ සිතේ කුසල් සිත් පහළ වෙන්න හේතු වේවා මගේ දාන පාරමිතා පුරා ගන්න හේතු වේවා මේ රාජ්‍යව සසර දුකින් අත මිදී නිවන් දකීවා කියලා ඒ පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ බලාත්කාරයෙන් ගන්න කොටත් පරිත්‍යාගයක් කරනවා. ස්වරුවිකින් ස්වරුන් Taman යමක් පැහැරගෙන ගියා නම් දැක දැක හෝ නොදැක හෝ දැනගත්තා නම් ගෙන ගිය බව ඔවුන්වත් මෛත්‍රී කරනවා. සසරදී මම අනන්ත ජාත වල අනුන්ගේ දේ හොරකම් කරලා ඇති. එනිසා මගේ දේ හොරකම් කරන්න යැත්තන් හිතුණා නේද? ඒ යැත්තන් මට වාගේ අකුසල විපාකයක් නොවේවා. ඒ අත්කන්ද මා මගේ වස්තුව දිව්‍ය ඖෂධයක් වැනි වේ. ඒ අත්තු පරිහරණය කරන හැම වාරයක් පාසා හිත කුසල් සිත් පහළ වේවා. ඒ අත්ංගේ තේ සද්ධා සීල සුත ත්‍යාග ඥාන වැඩේවා. ඒ අත්තු පස්වෙන් දසා කුසලෙන් වැළකීලා යහපත් ධාර්මිකයි බවට පැමිණෙත්වා. ඒ අත්ෝද සසර දුකින් අත මිදී නිවන් දකිත්වා කියලා පරිත්‍යාග චේතනය ඇති කරගන්න. මේ වාගේ ජීන්නේ ජලයෙන් විනාශ වෙන්න ගියත් ඒ තේමයි. අනන්ත ධාතු වල අපේ සංකක දේවල් ගින්නෙන් ජලයෙන් නිලාස වුණා. නමුත් එදා අපට යෝනිසෝ මනසිකාර්ය හසුරුවන්න ලැබුණද දන්නේ නැහැ. අද මේ ගින්නෙන් ජලයෙන් විනාශ වෙච්ච අපේ ධනය මේවා තමයි ලාභෝ අලාභෝ ආයසෝ යසෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ යම් කිසි හේතුවක් නිසායි යම් කිසි අකුසල විපාකයක් නිසායි මා සතුදේ විනාශ වුනේ මේ වගේ විනාශයක් ලෝකේ කාටවත් නොවේවා මේ විනාශ වූ ධනයේ කෙරෙහි මගේ යම් කිසි බැඳීමක් තිබුණා නම් මින් ඉදිරියට මට ලැබෙන සෑම සම්පත්තියක්ම අලපතක දියස්සක් මින් ඇලෙන්නේ නැතුව පරිත්‍යාග කරගන්න මට වාසනාව වේවා කියලා හිතේ ප්‍රීතිය සතුට ඇති කරගන්නවා අනිත්‍යතාව මෙනෙහි කරගන්නවා මේ වාගේ සමාගයේ වස්තුවට යම් යම් බාධාවක් ආවා නම් ඉතින් දෙත් නැනනුවණින් යුතුව වස්තුව වේදම් කරලා ජය ගන්නවා ඒ සඳහා දැයකල ධනෙ අස්ථානගත වුණේ නැහැ නිදාංගත වුණා ඊළඟට තේනවා තුන්වෙනි ජයග්‍රහණය හැටියට ඥාති බලී, අතිති බලී, සුබ්බපේත බලී, රාජ බලී, දේවතා බලී කියලා යුතුයකම් පහක් ඉෂ්ට කරන්න තියෙනවා බෞද්ධයෙකු විසින්. ඥාති බලය කියන්නේ තමන්ගේ නෑදෑයෝ ඉන්නවා දුක්පත් අය ඉන්නවා පොහොසත් අය ඉන්නවා ඒ ඒ අයට දානය මේ වචනේ අර්ථචර්යාව සමානත්වතාව කියන කරුණු හතරෙන් සංග්‍රහ කරනවා යම් කෙනෙකුට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මිල මුදල් යම් යම් දේවා ද්‍රව්‍ය ඒ අවශ්‍ය දේ සපයා දීමෙන් එයත්න්ට දානේ පරිත්‍යාග කරනවා යම් කෙනෙකුට දානේ යමක් අවශ්‍ය නැහැ එයත්න් දෝන මුරුදු මොලොක් වචන ඒ මිහිරි වචනයෙන් සංග්‍රහ කරනවා යම් කෙනෙකුට මිහිරි වචනේ නෙමෙයි අවශ්‍ය දියුණුවට උපදෙස් ටිකක් ඒ අතර දියුණුව සඳහා උපකාර වෙනවා එවාගෙම ඒ අත්තන් කෙරෙහි තමාගේ සමානත්වතාව හොඳින් පවත්වන ඇතිතනත් නැතිතනත් මිත්‍රත්වයේ නොමිදා ආරක්ෂා කරගන්න. මේ ඥාති බලී අතිද බලයේ කියන්නේ තමන් වෙත එන ආගන්තුක එන ගිහි පැවිදි යම් කෙනෙක් ඇතොත් ඔහුට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් දෙහෙත් අවශ්‍ය අවශ්‍ය දේවල් කලට වේලාද සපයලා හිත පුරවලා පිටත් කරනවා. ඒ වගේම සුභිතේත බලයේ කියන්නේ තමන් වෙනින් මේ පරිලෝකයක් තියෙනවා නම් ඒ ආයත පින්පෙත් පමුණවල අනුමෝදන් කරවනවා. ඒ වගේම රාජ බලයේ කියන්නේ රජදරුවන් වෙනුවෙන් අයබදු ගෙවිය යුතු නම් ඒවා කලට වේලාවට ගෙවනවා. කාගේ නීතියෙන් නීති ධර්මයන් මැනවින් ආරක්ෂා කරනවා. එවැගේම දේවතා බලය කියන්නේ Taman ආරක්ෂා කරන සලසන දෙවියන් උදෙසා දම් පින්කම් කරලා පින් අනුමෝදන් කරවනවා. මේ විදිහට මේ පරිත්‍යාග කරන පහක් එතන සදාන් වේදමා. අර ඥාතීන් සංග්‍රහ කිරීමත් ආගන්තුකයන් සංග්‍රහ කිරීමත් මේ පල්ලෝගේ ඥාතීන් දෙින්වීමත් රජදරුවන් සැලකීමත් එවාගෙම දෙවියන්ට පින් දීමක් සඳහා යම් ධනෙ වැය කරනවා නම් ඒක නිෂ්ඵල වැය කිරීමක් නොවේ නිදාංගත වීමක්. හතරෙනි ජයග්‍රහණිය තමයි ජීතේ සමන බ්‍රාහ්මන සංදිශෝරච්චේ නිමිත්තා මදක් සමාද ප්‍රතිවිරතා ඒකමත්තානං ධමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බාපෙන් චේතේ සුද්ධග්ගිකං දක්ෂිනං ප්‍රතිප්පතේති මේ හතරෙනි ජයග්‍රහණයයි ඒ කියන්නේ ලෝක වාසය කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණ ශ්‍රමණයන් හා බ්‍රාහ්මණ නමින් හඳුන්වන පැවිද්දෝ දැන් බුද්ධ ශාසනය නම් බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ඒ ඇත්තෝ කම්පිශෝරත්වයේ නිමිත්තා ශාන්තියේ නිවසීමේ ගුණයක් එතන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම ගැනෙනවා සෝරත්වයේ නිමිත්තා ශීලවන්ත ගුණයේ පිහිටා සිටිනවා සීලයේ කෙනක නිර්මලව සීලය රැකගෙන ඉන්නවා එවාගෙම මදක් ප්‍රමාද ප්‍රතිවේදතා සත්‍යති මත් වීම වලින් ප්‍රමාද වීම වලින් සම්පූර්ණයෙන් තොර වෙලා මන සිහිනුවණින් වාසල භාවනා නෝගිව ගත කරනවා එවාගෙම ඒකමත්තානම් ධනෙන්ති ඒකමත්තානම් සමෙන්ති ඒකමත්තානම් පරිනිබ්බාපෙන්ති තම තමාම තමන්ගේ ජීවිතය দমনය කරගෙන ඉන්නවා ආත්මය দমনය කරගෙන ඉන්නවා තම තමාම තමාගේ ජීවිතය සංසිඳුවාගෙන ඉන්නවා තම සමාගයේ ජීවිතයේ හේතයන්ගෙන් තුරන් තුරන් කරගෙන වාසය කරනවා. මෙන්න මේ වාගේ පරිදුතු මංසයා බලා නුවණින් විමසා දැනගෙන බුද්ධග්ගිකන් දක්ිනම් ප්‍රතිපතේති බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව උඩුයන් පිටින් පියවෙලි පිටින් වඩම්මක නැවිලා දෙපා දොවලා පවන් සලලා එවාගේම සුවඳ පිළිබඳ කරලා ප්‍රණීතව සම්පාදනය කරගන්න පින්දපාත දානෙන්ද ඊවර දාණයෙන්ද, හේනාසන දාණයෙන්ද, විලම්පස දාණයෙන්ද ඒ ඒ දෙයින් සංග්‍රහ කරනවා. ඒ මේ සංග්‍රහය උද්දග්ගිත දක්ෂිනා කියලා කියනවා. ඒ කියන්නේ ඉහළ බලා යන දාන දක්ෂිනාවයි. දැනට ජීවත් වෙන ජීවිතයක වඩා උසස් මනුෂ්‍ය ජීවිතය. උසස් දේවත්වයේ, උසස් ධර්මත්වයේ මේවා ලබා ගැනීමට හේතු වෙන දයින් උද්දග්ගික දක්ෂිනා කියලා. එපමණක් නෙමෙයි මේ උද්දග්ගික දක්ෂිනාවෙන් සතර අපාය ඉක්මවා මනුලව ඉක්මවා දෙව්ලොව සහ ඉක්මවා බමලෝ දාස ඉක්මවා අරූප ලෝක හතරක් ඉක්මවලා තුන් ලෝකේ ඉක්මවලා ලබන ලෝකෝත්තර අමා මහ නිවනත් දැනීමට හේතු වන බැවින් උද්දග්ගික දාන දක්ෂිනාව තියෙනවා. මෙන්න මේ සඳහා කරන ධනය වැය කිරීම නිෂ්ඵල වැය කිරීමක් නෙමෙයි අත්හානගත වීමක් නෙමෙයි පුණ්‍ය නිදානයක් වෙනවා. දැන් මේ සියල්ල සරුවක්යන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයා මතා බොහොම පැහැදිලිව දේශනා කොට ගාථා පේළියකින් තවත් මේ දේශනේ සම්පින්දනය කළා. බුත්තා භෝගා භක්ඛා බච්ඡා විචින්න ආපදා සුමේ උද්ධංගිකා උද්ධග්ගා දක්ඛින දින්න අසෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං ඉච්ඡයේ පන්විතෝ ධර්මවසං සෝමේ අත්ථෝ අනුප්පත්තෝ කතං අනනුතාපියං ඒතං අනුස්සරං අච්චෝ අරිය ධම්මේ පිතෝ නරෝ ඉදචීවනං ප්‍රසංසන්ති පෙච්ච සග්ගේ චමෝදති මේ ගාථා පෙළියෙන් සඳහන් කළා මේ කර්ම සියල්ලෙන් ජයගත්ත මිනිසයා බෞද්ධයා ඒ කියන්නේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දිනු කරලා ධනය, යසයෙන් දීර්ඝාස සුගතිය අත්පත් කරගත්තේ තමන් සැපවින්ද ආපදාවන්ගෙන් ජයගත්තේ යුතුයම් පහ ඉෂ්ට කළ උසස් දානමේ පින්කම් සිදු කරගත්තේ ඥානවන්තයා මෙහෙම ප්‍රීතිමත් වෙනවා බුත්තා භෝගා මම ධනෙ ප්‍රයෝජන ගත්තා. දතා බච්චා මගෙන් පෝෂණය විය යුතු අය හොඳින් මම පෝෂණය කළා. විතින්න ආපදාතුමේ මා විසින් ආපදාවන් ජයගත්තා. කර්මය කළා. උද්දග්නිකා දක්ෂිනා දින්න මම ඉහළ බලා යන දාන දක්ෂිනාවන් පිරිනමා ගත්තා. උපත්ිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ සීලවන්තෝ ජීල සංවරයෝ රසන් බමසර හැසිරෙන්නා උතුමන්ට මම උද්දග්ගික දාර්ශනාව පිරිනමනින් උපස්ථාන කළා. යදත්තං භෝගං ඉච්ඡේයේ පණ්ඩිතෝ ඝර්මාවසං ඥානවන්තයා දිහි ජීවිතයක් ගෙවන්නේ ගෙවමින් යම් අර්ථයක් ප්‍රාර්ථනා කරන්නේ නම් සෝමියස්සෝ අනුප්පත්තෝ කතං අනනුතා පියං ඒ මේ අර්ථයේ ප්‍රයෝජනේ මා විසින් ගස්ථා ලබා ගත්තා මම නොතන නොතන කෙනෙක් බාටපත් වුණා ඒකං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ සිතෝ නරෝ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ධර්මෙහි පිහිටියා වූ මේ ඥානවන්තයා මෙසේ දීපත් කරමින් සැලසෙනවා ඉදසේනවම් ප්‍රසංසන්ති ඒ තනත්තාට මෙලව ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා තෙච්ච සග්ගේච මොදතේ මර්මතු නිවන දක්වා සුගති ලෝකවල ප්‍රීතියෙන් සැප විඳිනවා කෙනෙක් මෙයින් දේශනා කොට වදාළා. දැන් මේ දේශනාව බෞද්ධ ජීවිතයකට අවශ්‍ය උපදේශ රාශියක් සම්පින්දණය වූ දේශනාවක්. ඒ කියන්නේ සද්ධාදී ධර්මතා හතර. ඒ වගේම එයින් ලැබෙන ආනිසංස පෙළ. එයින් ලැබෙන සැප සම්පත් සියල්ල හා මතු ලැබෙන සම්පත් සියල්ලත් මෙතන සම්පින්දණය වී ප්‍රකාශ වෙලා තියෙනවා. අනාත්මින්ගේ සිටුවරයා මේ සියල්ලෙන් සම්පූර්ණයි. එතුමා සදාම සද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ ඒ නිසා මෙතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එසේම යසෝ කීර්තියේ පැතුරුණු කෙනෙක්. එසේම නිරෝගීව දීර්ඝාසුවෙන් දෙකෙනෙක්. ආයු සැලවැද තුසිත දිව්‍ය ලෝකයට වාසනාවන්ත වූ කෙනෙක්. එතුමා සැපෙන් ජීවත් වුණා. එතුමාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, අමුදරුවන්, සේවක සේවිකාවන් සියලු දෙනා සැපෙන් ජීවත් කරවා ගත්තා. එතුමා ආපදාවන් හිදී කම්පා නොවේ ජයග්‍රහණය කළා කියලා. එවාගෙම එතුමා යුතුයකම් සියල්ල සම්පූර්ණ කළා. එවාගෙම බුද්ධ ශාසනය පිහිට කරගෙන උද්දග්ගික දාන දක්ෂිනාදී පින්කම් කරගත්තා. එතුමා මරණ ආසන්න මොහොතේදී සරුවත් මහ රහතන් වහන්සේගෙන් බණ කාලා ස්වල්ප වේලාවකින් සැප නිම්දකින් නිදාගෙන තුසිත දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුවා. එදාම රාත්‍රියේ මැදියම ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන ඇවිත් බුදුපාමල වැඳලා ගාථා හතරකින් තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළා. ඒ ප්‍රීතිය ප්‍රකාශ කළ ගාථා හතර පසුදා උදෑසන සරුවක්යන් වහන්සේ සංඝ සභාව ඉදිරියේ දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා අවසරගෙන කිව්වා ස්වාමීනි මේ ගාථා හතර ඇහෙනකොට මට හිතෙනවා ඊයේ හන්දාවේ සාරිපුත්‍ර ඉස්තිවරයන් වහන්සේත් මමත් දෙන්න ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුවරයාට බණක් කිව්වා. එතුමා අයියලා චුත වෙන්න ඇති. ඊයලා දෙවොල උපදින්න ඇති. ඊයේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ දිරි මේ කතාව කියන්න ඇති කියලා මට හිතෙනවා කිව්වා. එසේ ආනන්දයේ ඊයේ සංධ්‍යාවේ අනාථපිණ්ඩික සිටුවරයා චුත වී කුසිත දෙවි ලෝක උත්පත්ති ලැබුවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂ ජීවිතාංශ ඇති උපන්නා. ඊ රාත්‍රියේ මා වෙත පැමිණියා මධ්‍යම රාත්‍රියේ මා වෙතල මෙන්න මේ ගාථා හතර කිව්වා. ඉදං හිතං හේත වනං ඉසි සංඝනිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම අම්මං විද්‍යාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති නගොත්තේන ධනේනවා තස්මාහි පන්හිතෝ කෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තද්ද විසුද්ධති සාරිපුත්තෝව පඤ්ඤායේ සීලේන උපසමේනච යෝච පාරගතෝ භික්ඛු ඒකාව පරමෝසියාති මේ ගාථා හතර ඉදං හුතං 제තවනං ඉසු සංගනිසේවිතා ඒ මේ 제තවනාරාමයේ සාතන් වහන්සේලාගෙන් පිරුණා ආවොත්තම් ධම්මරාජේන ධම්මරාජයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒක සංජන නම් මම ස්වාමීන් මට විශාල ප්‍රීතියක් ඇති වුණා. කම්මං විජ්ජාති ධම්මෝ ච සීලං ජීවිත මුත්තම. කම්මං කියන සම්මා කර්මාන්තයයි. සීලං කියන සම්මා වාචා සම්මා ආදී සම්මා වාචාවයි. ජීවිත මුත්තමං කියන සම්මා ආජීවයයි ධම්මෝ කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධියයි විද්‍යා කියන සම්මා දිට්ඨියයි මේ කියන කාරණා නිසා ඒකේන මච්ඡා සුද්ධන්ති මෙන් සත්ව සුද්ධියටපත් වෙනවා මේ ගොත්තේන ධනේනවා නමකින් ගෝත්‍රයකින් ධනයකින් නෙමෙයි සුද්ධියටපත් වෙන්නේ මේ ධර්මතාවට නිසායි තත්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තුදෝ නිසා තමන්ගේ දියුණුව කැමති ඥානවන්තයා විසින් යෝනිසෝ විචිනේ ධම්මං නුවණින් යුක්තව මේ ධර්මතා අනුගමනය කරතොත් ඒවන් සත්ත්ව විසුද්ධියති මෙහිලා විසුද්ධියටපත් වෙනවා සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනතේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේම සංඝ සංඝ සමාධිය අතරත ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් අග්‍රයි යෝච පාරගතෝ භික්ඛු ඒසා පරමෝසියා බුදු ශාසනයේ පරිතරත ගියම් භික්ෂූන් වහන්සේ නමක් එයිනම් ඒ සියල්ලෙන් සාරේ පුත්‍ර මහරහතන් වහන්සේ අග්‍රයි කියලා ගුණ කතනයක් දෙකලා. දැන් අනාථ පින්නගේ සෙටුවරයා තුසිත දිව්‍ය ලෝකේ ඉපදෙලා අවුරුදු 2500ක් වුණා. නමුත් අනාථ පින්නගේ සෙටුවරයා ආපහු යන්නේ නැහැ. දැන් එහි දිව්‍ය රාජ සම්ප්‍රාප්ත විඳින අතර යනවා නිර්මාරාතියට. එහි අවුරුදු 230 <coughs> කෝටි 40 ලක්ෂයක් එහි ඉන්නවා. ඊළාට එනවා පරණ විමිත වත වර්තියට. එහි ඉන්නවා අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. ඊළඟට යනවා මහා බ්‍රහ්ම තලයට. එහි යන මහා කල්පයක් ඉන්නවා. ඊළඟට යනවා ආභාසරයට. මහා කල්ප 8ක් එහි ඉන්නවා. ඊළඟට යනවා සුභ කින්නකේට. මහා කල්ප 64ක් එහි ඉන්නවා. සුභකින්නකේදී අනාගාමි වෙලා යනවා අවිහ බඹතලයේ සුද්ධාවාස පළවෙනි අහිමි බඹතලයේ භාසල්ප 17 හිවිලා. ඊළඟට යනවා අතප්ප බමතලයේට දෙවෙනි සුද්ධාවාසයේට. මේ මහාසල්ප 2000ක් ඉන්නවා. ඊළඟට යනවා සුදස්ස බමතලයේට තුන්වෙනි සුද්ධාවාසයේ. මේ මහාසල්ප 4000ක් ඉන්නවා. ඊළඟට යනවා සුදස්සේ හතරවෙනි සුද්ධාවාස බමතලයේට. මේ මහාසල්ප 8000ක් ඉන්නවා. ඊළඟට යනවා අකනිතාව පස්වෙනි සුද්ධාවාසයේ. එහි ඉන්නවා මහාසල්ප 16000ක්. දැන් කල්ප 31000ක් එහි වාසය කරලා එහිදී අරිහත්ත්වයටපත් වෙලා ආයු කෙලවර අසංකත ධාතු සංඛ්‍යාත පිරිනිවීමටපත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්තියෙන් අපි අපේක්ෂා කරන්නේ බුද්ධ ශාසනයේ මහිමේ තේරුම් ගැනීමයි. මේ සියල්ලටම හේතු වන්නේ වෙන කවරක්වත් නෙමේ සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වීමයි. අනාථ පින්නක සිටුවරයා කල්ප ලක්ෂයකට පෙරම් පුරාගෙන ආවා ගෞතම බුද්ධ ශාසනයේ සම්මුඛ වූ නිසායි මේ සා විශාල පින්කම් කරගෙන දේවත්වයට බ්‍රහ්මත්වයට අරිහත්ත්වයට දක්වා දියුණු වෙන්න වාසනාවන්ත බවටපත් වෙලා තිබේ. එනිසා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකත්වයේ දිනාගත් මේ අනාථ පින්නගේ සිටුවරයාට දේශනා කළ ප්‍රාප්ත කර්ම සූත්‍රයේ සඳහන් වෙන ධර්මකාරණා සියල්ල අපි අනුගමනය කරගනිමු. ඒවා අනුගමනය කරමින් අපි වඩ වඩා අපේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. සීලය දියුණු කර ගනිමු. ත්‍යාගය දියුණු කර ගනිමු. භාවනා ප්‍රඥාව දියුණු කර ගනිමු. මෙතන භාවනා ප්‍රඥාව කියන්නේ වැඩියෙන් විස්තර කරන්න ඕන කාරණයක්. ඒක නැවත නැවත අවස්ථානුකූලව ඉගෙන ගන්නට ඕන භාවනා ක්‍රම. දැනටත් භාවනා කරනවා. ඒ කරන භාවනාවන් තව තවත් දියුණුව තියා ගැනීම සඳහා අපි උනන්දු වෙන්නට ඕන. එතකොට මේ කියන සතරාකාර ධර්ම සම්පදාවන් අපි අනුගමනය කිරීමේදී අපර ජීවත් වීම සඳහා පමණක් නෙමේ දාන ආදී කුසල් කර ගැනීමට අවශ්‍ය වෙන ධනයත් යසසත් දීර්ඝාස නිරෝගී සුවයත් ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවනි ඊළඟට මරණින් මත්තේ සංජීව කාල සූත්‍ර සංඝාත රවරෝ මහා රවරෝ තාපප්‍රතා වක්කාවීචි කියන අටමහා නරකයේ නොගිහිල්ලා උසුපත් නරකයේ 128න් එකකටවත් නොගිහිල්ලා එවාගේ പ്രേතාපාය සතරෙන් එකකටවත් නොගිහිල්ලා ලෝකාන්තරේ නරකයට වැටෙන්නේ නැතුව තිරිසන් අපායට වැටෙන්නේ නැතුව අඳගොළු බීරි උම්මත්තක මන්ද බුද්ධික වැනි මනුස්ස අපායට වැටෙන්නේ නැතුව ගිහේතුක අපායට වැටෙන්නේ නැතුව ත්‍රිහේතුක කුජලයන් වශයෙන් උපදෙමින් නැවත නැවත මේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් යුතුව බෝධිපාක්ෂ ධර්මයන් දියුණු තුණු කර ගනිමින් භවයෙන් භවයට බෝධිපාක්ෂ ධර්මයන් දුම් දුම් පමුණවාගෙන ගිහිල්ලා කවදා නමුත් අපේ ඒ පාරමී ශක්තිය බෝධිපාක් ධර්ම ශක්තිය පරිපූර්ණ වූ අවස්ථාවකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය යන චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ නිමේ සනසේ වදාළ බලාපාලික ශාන්ත ප්‍රණීතාග්‍ර අමාමහ නිවන් සුව සාදා ගැනීමටන ලැබේවා හේතු වාසනා වේවා කියලා අපි අදිස්ථාන ප්‍රාර්ථනා සබා ගනිමු